ඊට පෙර උත්තර දුන්නේ. එසේ නොබැතිව අපාය ඇත්තේ මනුලෝමද කියලා ප්‍රශ්නයක් අහනවා. මේකදී අපි හොඳට තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. මොකද බොහෝ අය කියනවා අපායත් මේ ලෝකේ, දිව්‍ය ලෝකෙත් මේ ලෝකේ, මනුස්ස ලෝකෙත් මේ ලෝකේ, ඔක්කොම මේ ලෝකේ. අන්න පංචේන්ද්‍රිය ගෝචර මනසක ධර්මයන් තුලින් ප්‍රශ්නේ විසඳපු හැටි. ඒකයි. එයින් එහා ගැඹුරක් තිබුණා මේක දැක්කේ. මොකද ඒවැ තිබෙන්නා වූ තිබෙන දුක්ඛිත කරදරවල ස්වභාවයක් මේ ලෝකේ දකින්න හම් වෙන නිසා අපායත් මේ ලෝකෙමයි කියන නිගමනයේ පිරිසක් බහින්න. එයාගේ සුඛෝපභෝගී ජීවිත ගත කරන පිරිස් දැකලා දිව්‍ය ලෝකෙත් මේ ලෝකෙමයි කියලා නිගමනයකට වහින්න. මේට වඩා හාත්පසින් වෙනස් දෙයකින් මේක තේරුම් ගන්න ඕනේ. අපි හිතමු අපි වී ඇටයක් අරගෙන කුඹරේ ඉන්න ඕනේ. ඒක පැලවිලා ඒකේ වී කරලක් එනවා ඵලයේ වශයෙන්. හේතුව මොකද්ද? වී ඇටේ ඉන්දෝපේ. ඵලයේ වී කරල. දැන් වී කරලේ තියෙන ඇටවල ස්වභාවය වී ඇටේ නැද්ද ඉන්දෝපු වී ඇටේ? ඉන්දෝපු වී ඇටේ ඒ જાතියම එකක් නිසා. අපි වී ඇටේ දැක්කා. කරේ වී ඇටේ හැටි විග්‍රහ කරන්න ගියාම අර වී ඇටේ ස්වභාවය ඇර වෙන එකක් කියයි. ඒකෙන් හටගත්ත කරලේ තියෙන ඵලය ගැන කියන්න ගියාම අර වී ඇටේ ලක්ෂණමයි අපිට කියන්න වෙන්නේ. කල්ලේ තියෙන මේ වී ඇටවල තියෙන මේ ලක්ෂණ. ඉතින් වැඩි රහයි කියද බී කල්ලා තියෙන මේ වී ඇටේ නම් කිව්වොත් හරියයි. හේතුව පෙන්නලා නම් හේතුව දැකලා. අර ඵලයේ විස්තර හේතුවේ තියෙනවා දැකලා. අපි කිව්වොත් මේ ඵලයක් මේ හේතුව තියෙන මේකමයි ඵලයක් කියලා කිව්වොත් හරියද? නෑ ඵලයේ ඊටලා බොහෝ වෙනස් වෙලා තියෙනවා වී ඇට එකයි වී ඇට තිය ගන්න. ඒ පුංචි උපමාවක්. මෙලෝඩි එකක් පේනකොට කෝටි ප්‍රකෝටි ගාණක් ඒක පරිලෝකට ඵලෙ ලැබෙනවා. ඒකට කෝටි ගාණ. ඵල දරන්නේ එහෙමයි කර්ම ශක්තිය. දැන් මෙලෝඩි දකින්න එකෙන් අපිට පුළුවන් කමක් නැහැ ඒකේ ස්වභාවය මාත්‍රයක් දකින්නවා මිසක්. ඒ සමානයි ඵලෙ එච්චරයි කියන ගමනේ කරන්න බෑ. එහෙම කරන්න ගියා නම් එහෙම අමතා තමලාට කිසි ගාණක් නැහැ. ඇයි? අමතා තමලා හිතන් විඳාගියක් තියෙනවා නම් උන් දන්නවනේ විඳින දේ විතරයි කියන්නේ. එනදි ආය ඵලයක් ගැන ආනාතරේ පාප කර්මයක් කල්පයක් අපාගත වෙලා දුක් විඳිනවා කියන කතාවක් නෑ. ලෝකයේ කරන් තියෙන ලොකුම පාප කර්ම ආනාතරේ පාප කර්ම. ආනාතරේ පාප කර්ම කරපු මේකේ ඉන්නවා. ඒක එක මට්ටම් උයි. උන් විදලා තියෙන මට්ටම අනිකයි විමර්ශනය කරලා බැලුවොත් අපොච්චි ඔච්චර ලෝකේ කරලා හම්බ වෙන පාප කර්මෙ මෙච්චරම පාව ඔච්චර කරුවා මොකද? බයින්න දෙනිකම නේද? හොරෙන් අම්මා මරලා තාත්තා මරලා වහදිලා මරලා নানা ආකාර කරපු දරුවෝත් ඉන්නවා. මෙරෝ උන් හදදැසෝ ජීවත් වෙලා තින්නවා හදදැස. ඉඩකරන් ටික අරගෙන දේපොල් ටික අරගෙන මහිලා කියලා ඉලානෝ තින්නවා. උන්ගේ හිතවල පොඩ්ඩක් දැවිලා තිබුණා අනික අයට ඔක පේන්නේ නැහැ. ඉතින් කරපු හරිය ඵලයපත් වෙලා ඔක්කොම මේකේ නම්. ඉතින් අම්මා කරුවා මොකද? මිනිස්සුන්ට මොනවත් පහනයක් නැහැ යෝතිය තරමට. ආ මිනිස්සු එතකොට පව් කරන් තියෙන බයක් ලැජ්ජාවක් තිබුණා නම් ওই දෘෂ්ටිය නිසා ඒක නැති වෙලා යනවා. ඔක්කොම මේ. තින් කරන්නේ මොකද? දැන් පින් කරලා කන්නෝනේ අර ගහලා ගාවේ බෙල්ල කපන්න හදලා හල්දි කරන් ගිහලා අපි දාපුවා නිරයි. කවුල හරියට අපි දන්නවා. අපිට සුඛෝභෝගී ජීවිතයක් ගත කරන්නේ. ඕනෙගේ මරායන කාලේ, උඹ මරාලේ හදායන කාලේ අපිට ජීවත් වෙන හැටි සුඛෝභෝගී. පාතාල කලිය ගියාම මොකද? සෞහරියක් යමු ඉදින්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් කරන බව මෙලෝදිව පළ දෙනවා කිව්වොත්. ඕක බොරු වෙනවා. පව් වලට විපාක මෙලෝමයි දීලා ඔක්කොම එනවදී කියලා කිව්වොත්. රජෙක් තමන්ගේ සේනාපතියට නියම කරනවා. අහවල් රට රාජ්‍යය ජයගන්නේ ලක්ෂ ගණක් හරි මිනිස්සු මරලා. උන්ගේ දේවල් මංකොල කාලේ නරවයි. ඒ සේනාධිපතියා සේනාව කරන් ගිහිල්ලා අර පිරිස් මරලා උන්ගේ වස්තු ඔක්කොම මංකොල්ල කාගෙන ඇදලා හජිරුවන්ට බාර දෙනවා. හජිරුව තමන්ට කරපු වැඩේට ප්‍රශංසා කරලා උද විශාල සාරාන්තරයකුත් දීලා අවශ්‍ය කෙන සුඛෝභෝගී මේ විද්‍යා ක්‍රමයක් සකස් කරලා දෙනවා. ඔහු සුඛෝභෝගීව ඉන්නවා. කවුරු හරි කියනවා නම් මිනී මරලා මංකොල්ල කාලා හැපතේ ඉන්නවා කියලා ඒක ධර්මයට ගැලපෙන්නේ නැහැ. නමුත් එහෙමයි නැද්ද? එහෙමයි ඉන්නවා. එහෙනම් කොහොමද මේ කතාව හරියන්නේ කියලා අහන්න. එතනම පේනවා නේද වැරදි බව. හැබැයි හේතු ඵලය මොකද්ද? පාපේට පාප විපාකය, පුණ්‍යයට පුණ්‍ය විපාකය. ආ ලෝකෙ පේන්නේ මොකද්ද? පාපේට සුගතිය, පින් කරන එකට දුගතිය. ඌ හැමතැනම දැරෙනවා. මට ගැහුවට මං ගහන්නෙත් නෑ බයින්නෙත් නෑ. සැලෙන යකඩ උඩ පැන පැන කල්නවා කියන්නේ නෑ ගිහිලා අනික ඒවා මොකද කරන්නේ තලන්න ඕන එක බලනවා ඒකව. ආවදුරන්ට බයින්නවා හැබැයි ගමේ ඉන්න කසිපු කාර්යයට බයින්නවා. ආවදුරන්ට බයින්න ඔහොමයි. ගමේ ඉන්න කසිපු කාර්යයට වචනයක් කියන්නේ කන පල්මේ. අද වචනයක් කියොත් ඊළඟ දවසේ ඔළුව පල්නවා. ඒකෙන් තමයි ගුණ කියනවා. අගුණයක් පලාතරක් කියන්නේ. බුද්ධ පූජා අපරාධය අහකට දානවා කියනවා සිගරට් පොඩි දෙන කවුරුත් කතා කරන්නේ. රුපියල් 10ක් පුච්චලා දානවා විනාඩි දෙකකට ගියවහම ඒ ගැන කියන්නේ. බුද්ධ පූජාට බත් යුද්ධා තිබ්බොත් මල කන්න පූජා කළොත් කියනවා මැසන්ට බොන්න දීච්ච මල් ටික අසාධාරණයක් කළා. නීසුන කන්න දීච්ච ආහාර ටික පිරිමියා ළඟ තියලා අහකට දැම්ම මොන අපරාධයක්ද මේ කියලා කෑ ගහනවා. රුපියල් 10ක් විනාඩි දෙකකට පුච්චන එක මොන අපරාධයක්ද කියන්නේ කිව්වා. පපුවත් දැම්මේනේ බරක් දැම්මේනේ ඔය අරක්කු ගොඩම විහි කරපන් ඔක දෙන්න එපා කියන්නේ ඒක එකක්. ඒවා සුභෝභෝගී දේවල් මානව හිමිකම්. පිළිගන්න විතර. මානව හිමිකම් ආරක්ෂා කරලා දෙන්න ඕනේ ඉදහස් දෙන්න ඕනේ. මොකද කසි පුවන්නයි සිගරට් පොන්නයි. ඒක තහනම් කරොත් මානව හිමිකම් නැති කිරීම වරද. විප්ලවය නගන්න පුළුවන්. හැබැයි මොනවා කරදරයක් කලබලයක් කරන්නේ නැති ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ අන්තිම මහන්සියක් කරන උපහාරයක් තිබුණොත් ඕකේ අඩුපාඩුවක් කියලා කෑ ගහන්නයි ඉන්නේ. දැන් මේක තමයි ලෝක ස්වභාවය. හොඳ කරන්න ගිහිලා ගනුන් ගන්න. හැබැයි ලෞතර බුදුරජාණන් වහන්සේලා ලෝකෙට හොඳ කරපු තවත් උත්තරේ ලෝකෙ කාලකවත් නෑ. පිට්ටු කරන්නත් බෑ. අහං නාගෝව සංගාමේ ඡාපාතෝ ප්‍රතිලංකරං අතිවාක්‍යං පිටික්කීසං දුස්සීලෝහි බහුවිදනෝ. මම හරියට සංග්‍රාමයේදී ඇති. හැම පැත්තෙම මේ පහරවල් දාගෙන ඉවසාගෙන ඉදිරියට යන්නේ කොහොමද? ඒ වගේ මේ ධර්ම සංග්‍රාමයේ ඉදිරියට යනවා එක එක මිනිස්යාගේ අසත්පුරුෂයන්ගේ වචන අපි දී පහරවල පාරින. ඔයද හම්බුනේ සම්දෝෂ. මායාකාරී, මිනිවරුයි, ඒ වගේම මහා වලස්සෙයි, ඕ වගේ වචන කොච්චර එව්වද? ඒවට අවශ්‍ය කරන හේතුසාධක කොච්චර නිර්මාණය කරාට පැත්තකද අබුද චෝදනා නැතුවද? එයා කිසිම වින්දියක් හිංසාවක් නැති දෙහැමි සාමයක් උදා කරන්න දැනන කොච්චර මාර්ගයේ වැරුවද? ඔවුන්ට වතුර ටිකක් දෙන්න එපා කියලා පිදුරු ඔබලා හිටන් ලින් පවා වැහුවා කාර්යබල කරන්නේ. මේ ලෝකේ එක්කෙනෙකුට ඔකොල්ලා තියෙන හරි නේද? ගමකට ගියාම ගමේ ලින් වහලා තියනවාද කොයි නායකයෙකුද? මොන ජඩ වැඩ බල වැඩ කරපු නායකයෙක් ගමකට ගියා ගමේ දිහා ඉඳලා ඉතින් පොඩි දාලා පිළිගන්නවා මිස එක්තරා පිරිසක්. මුළු ගමකම කට්ටිය එකතු වෙනවා. ගමේ වතුර ටිකක් දෙන්න එපා කියලා හිටන් ලින් වහලා දාන කරන් පිදුරු ඔබලා ඒ තරමටම තරහෙන් හිටපු කෙනෙක් ඒ තරම් එපා කරපු කෙනෙක් මේ ලෝකේ අද අපි දැකලා තියෙනවා. මේ එක්තරා පිටේ එපා කියේ මාගන්ධි කියන බැවින් මුත්‍ර කලයක් මල මල පිළක් හා සමානයි කියලා කයට යපහත කරා කියලා. උදේනි කියන රජුරවන්ට අගවිසෝ වෙලා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා සමග ඒ ගමට වටන හොඳ වෙලාවක් මට පරිගන්න මට කිව්ව වචෙන්ද කියලා. රජ විසවගේ අනේ සාජාන නිකුත් කරලා මිනිසුන්ට කිව්වා වතුර පොලක් දෙන්න එපා වුන්ට පරිගන්න. වතුර බොදක් මේ ගමෙන් දෙන්න එපා. මේ ප්‍රදේශෙන් දෙන්න එපා. හැම ලිදාකම පිදුරු දාලා වහපියව. ජලපාරවල් හරස් කරපල්ලා. කටු වැටවල් දාපල්ලා. වතුර බොදක් මේ ගමෙන් දෙන්න එපා. මේ වගේ දේකුත් කරා. පින්ඩපාත කරන්න යනවා කියන්නේ මේ ලෝකේ තියෙන අන්තිමම පහත්ම මේ ජීවිතේම තමයි පින්ඩපාතේ ඒවත් පිටුසිගාලා. ඒක ගමකට පිටුසිගා කරලා එන ආපහු ඉස්සතින් මුදිරණහසේ වදිනවා. මායාවිලහන මාරවිල පුත්‍රය අහනවා. හම්බුණාද? ගානේ ඕනේ. දැන් ආපහු යන්න ඒකට දෙන්න. ආයේ උඹ හිතා ඉන්නා මේක උඹ කරපු දෙයක් කියලා. උඹ මේකට සම්බන්ධ වුණා නේද? මහා පාපයක් උඹ කරගත්තා. තථාගතයන් වහන්සේලා බ්‍රහ්මයා ප්‍රීති ආහාරයෙන් කරෙන් ජීවත් වෙනවා වගේ තථාගතයන් වහන්සේ ප්‍රීති ආහාරයෙන් ජීවත් වෙනවා. මට ආපහු දානයක් ගන්න යන්න ඕනේ නැහැ. ලෝකානුකම්පාවෙන් මම දාන්න වදිනවා. ඒක කියලා උන්වහන්සේ වැඩි. අද හාමුදුරනේ පින්දපාත කියන දානප ධර්ම කියන කෙනෙක් එකෙනෙක් ඉන්නවා. මුස්ලිම් මිනිස්සු දිවුරා පරවගෙන කියොත් එහෙම අරගෙන ඒ දින්නේ. පත්තේ කියලා කතේ දන් දෙන්නේ. අද වෙන මොකද තෝන්නේ? සිවුරුපටක් දැක්කත් ඇති දානයක් දෙන්න වදින්න පුතන්න. ඒ අද. ඔය මග හදලා දුන්න බුදුර සියල්ලෙන් සම්පූර්ණ වෙච්ච බුදු පියාණන් වහන්සේ ලෝකයෙන් හම්බුනේ ප්‍රතිචාරය මොකද්ද? අසත්පුරුෂ ලෝකයෙන් හම්බුනේ අසත්පුරුෂ ප්‍රතිචාරය. නැහ හේතුවට ඵලයේ ලෝකේ හම්බ වෙන්නේ බොහොම කලාතුරකින්. චාරයේට ප්‍රතිචාරයක් හම්බ වෙනවා. ඒකයි ලෝක විද්‍යාවන්. යම් කිසි වැඩක් කරපුවාම ඒකට ප්‍රතිචාරයක් ඒ සමාජයෙන් හම්බ වෙනවා. සමාජයේ දුස්චරිත නම් අසත්පුරුෂකම. යහපත් චාරයේට හම්බ වෙන්නේ අසත්පුරුෂ ප්‍රතිචාරයක්. සමාජයේ සත්පුරුෂ නම් යහපත් නම් යහපත් චාරයේට සත්පුරුෂයාට ඉතින් හම්බ වෙනවා. දුසීලෝහි බහුජන. බොහෝ ජනයා සීලවන්ත නැහැ ජනයා. දුසීල. ධර්මයට කැමති නැහැ. ගුණ ධර්ම වලට කැමති නැහැ. ඒකයි හේතුව. ධර්මය ඇහෙනකොට කන් වල කටුව ඇනවා වගේ. මොකද හේතුව? කියන කියන එක වදිනවා වදින පාර මොකද? තමන් කරුවා තමන්ට මතක් වෙනවා. කියපුවා මතක් වෙනවා. ඒවා හරි කියලා හිතාගෙන කරපු අයන වදිනකොට පැටිවාන කියනවා කනක් ඇහෙන්නේ. උත්තරේ ඕකයි යන්නේ. ප්‍රතිචාරය ඕකයි. නැව එන චාරයේ ප්‍රතිචාරයේ ලෝකේ ක්‍රියාවලිය හම්බ වෙනවා. කර්මයේ විපාකේ ගැළපෙන තැන හම්බ වෙනවා. නැ කර්මයට හම්බෙන්නේ විපාකේ නම් පාප කර්මයට පාප විපාකයක් දුක්ඛිත විපාකයක් මිසක් හොඳ එකක් කවදා හම්බෙන්නේ. පුණ්‍ය කර්මයට පුණ්‍ය විපාකේ මිසක් හොඳ එකක් හම්බෙන්නේ. හැබැයි වැපුරු දවසේම අත්යන්න ගන්න බෑ. ඒක ධර්මතාවය. වපුරපුවහම වපුරනවා. කාලයක් යනවා ඒක හැදෙන්න. අසයන් දෙන කාලේ අසයන් දෙන. හොඳ හෝ නරක දෙකම හම්බෙන්නේ වපුරා ගත්තාම අසයන් දෙන්නේ. මේ සමහර දේවල් තියෙනවා. ඒ වෙලේ වපුරපුවහම හදලා පූර්ණයට වැඩි වෙච්ච දේවල් තියෙනවා නම් ඊළඟට අපි ප්‍රතිකර්ම ගන්න පුළුවන් තත්ත්වෙට තියෙනවා. වපුරනවා විතරක් නෙමෙයි කියන්නේ ඒක. වේලිච්ච අර જાතිය බොකට දැම්මම ඊළඟට පස්සේ වේලා ගන්න පුළුවන්. හේතු වෙපලේ ඒකත් එහෙමත් එන්නේ. චාරයේ ප්‍රතිචාරය. ඒ විදිහට තියෙනවා. හේතුර ඵලෙ නෙමෙයි චාරයේ ප්‍රතිචාරය. එයාට බොගෝල පැලසරලා පැලේ හැදිලා පෝර දාලා හදාලා ඔක්කොම කරලා හැදුවාට පස්සේ අස්වැන්න ගන්න හමුනහම අස්වැන්නත් ඒ වගේ. ඒ වගේම නරක දෙයක් වපුරපුවාම ඒකට එච්චර සාතු වෙනා එකක්වත් ඕනේ. වල් වැපිරුවොත් වල්ලාක් යන හැම වෙනවා බොහෝ ලෙස ඒක සාතුවක්වත් ඕනේ. හොඳ වැපිරුවොත් අසයන ගන්න බොහෝම අමාරුයි බොහෝම උත්සාහ කරලා ඉතින් සුළු අසයනක් ගන්න පුළුවන්. හිස් ගහටම හරියට සාර්ථක කළොත් හොඳ අසයනක් ගන්නවා. හැමදේම සම්පූර්ණව තමයි ඒක හරියන්නේ. හැබැයි ඒක වල් පැල බැවුනට පස්සේ මරන්න හදුවත් මල් පැල තමයි වැඩි අසන්නක් දෙන්නේ. ඒ වගේ අසත්පුරුෂ ගති ලක්ෂණ බීජයේ වශයෙන් වැපිරුවොත් ඒක වැඩෙන්න සාර්ථක කරන්න ඕනේ නැහැ. නිරායාසයෙන් වැඩෙනවා. හැබැයි සත්පුරුෂ ආශ්‍රයන ගන්න සත්පුරුෂ බීජයක් ඇතිරුවොත් බොහොම උත්සාහ කළා, පෝෂණය කළා, රක්ෂණය කළා වනේ. ඒකේ ප්‍රතිඵල ගන්න ලෝක ධර්මතාවය උච්චරම. ඔයිට අමතරව අපිට ඕන හැටියට කැමතිේ නෑ ලෝකේ. නිවන් මාර්ගවත් කැමතිේ නෑ. ඒකත් ලබා ගන්න ඕනේ. අඬපල්ලා, මොරදීපල්ලා. හැබැයි මේ පිළිවෙත වෙනස් කරන්න බෑ. මේ හේතුර ඵලයේ උඩ හම්බ වෙනවා. අර හම්බ වෙන එක හිටපල්ලා ගහට පොර දාලා මල් බලාපොරොත්තු වෙන්න එපා ඒවල. ලැබෙන දාන ලැබෙනවා. මල්පිපේ දාලා මල්පිපේ සාතුව හරියට කරපළ. පළ දාන දාන පළ දාලා ඉදාරේ ඉඳ ලැබෙනවා. ඉක්මනට පළ දාන දුන්නේ කෑ ගහන්න එපා. සාතුව විතර කරපළ වුණා. ඊළඟ උපමා දේශනා කරනවා. එන අපිට තියෙන්නේ කෝ අද භාවනා කරලා කෝ නැහනේ ධානය. කෝ ඵලයන්. එහෙම කියන්නේ හේතු ඇතුව තේරුම් අරගෙන හේතු බල න්‍යාය ධර්මයේ තේරුම් අරගෙන මේක මාර්ගය බව මේ අනුව අපිට වැටහෙනවා. හැබැයි දැන් දෙයක් සූසක් කියන්නේ මෙහිම න්‍යාය ධර්මයේ එකගයි. එහෙනම් මේ මාර්ගය අනුගමනය කරගෙන යනකොට බාධක ධර්ම ඉවත් වෙයි. අනුපිල අනුපිළිවෙලින් වැඩෙන ධර්ම උත්තරීතර ධර්ම වැඩි. වැඩිච දවස් දැනගන්නවා මාර්ගය වැඩිනා ඵලෙ ලැබුණා කියලා. ඒකයි දකින්න ඕනේ. ඉතින් ඒ නිසා අපායයි ඔක්කොම මේ ලෝකේ තියනවාද කිව්වහම රැවටෙන්නේ නැතුව ඒක දකින්න ඕනේ. බීජේ මේ ලෝකේ ඵලයේ පස්සේ ගැලපෙන දෙයක්. ඒකයි හේතුව. নানা ආකාර පංචේන්ද්‍රිය ගෝචර මානසිකත්වයෙන් තර්කවාද කළා මේවා දැනගන්න බෑ. නාග ලෝකෙට එළිය කොයින්ද කියන්නේ. මේ මහ පොළොවේ ඉර වැහිලා. ඒක අඳුරු ගුහාවක් කියන්නේ ඔය කියන විදිහ. හැ පොතේ කියන විදිහට ඒවා ආරෝපයි. ඒවට අඳුරු නෑ. දැන් අපි අහනවා මේ ලෝකෙට එළිය කොයින්ද? දැන් ඉන්න නවීන විද්‍යාඥයෝ මේ ලෝකෙ විතරා මට්ටමකින් ඈතට ගිහිල්ලා මේ ලෝකේ තියෙන වායු තලයෙන් ඈතට ගිහලා බලපුවම තනිකර අඳුරු. එහෙ එළියක් නෑ. එළිය දකින්න හම්බෙන්නේ මේ වායු මට්ටලයෙන් ඇතුළට ආවතවල. මෑතකලෝ පරික්ෂණ වලින් ඒක ඔප්පු වෙයි. ඉරේ ඉඳන් එළිය මෙහාට එනවා නම් එහෙම යන්න යන්න එළිය වැඩි වෙනවා. වෙලා තියෙන්නේ මොකද යන්න යන්න අඳුරු වෙනවා. මේ වායු මට්ටලයේ ඉක්මවල පව ඇතර ගියහම තනි ඝන අන්ධකාරය. මේ ආලෝකය කියන්නේ එක්තරා කිරණ ශක්තිය තව එකක වැඩිමෙන් හටගන්න ප්‍රතිචාරය. නැ කිරණ වලට ගමන් කරන්න මේ ද්‍රව්‍ය වාතය ප්‍රශ්නයක් නැහැ. නම් ආලෝකය දෙනවා ඊට අවශ්‍ය දේ තියෙනකොට පසා කරගෙන යනවා අඳුරු පැත්ත, ගනි බවන පැත්ත. ඒ කිරණ කිය ආයශරයක් ආලෝක හදන්න බෑ වැටෙන්න අවශ්‍ය කරන වායුවකට වැටෙනහම ආයිත ආලෝක වෙනවා. ආලෝකනර වගේ ආයත ආලෝකෙ තියෙනවා මෙහි ආලෝකෙ තියෙනවා. මෙහෙම ක්‍රමයක් තියෙනවා මේක පංචේන්ද්‍රිය ගෝචර නැහැ. මෙහා මිනිසුන්ට තේරුම් ගන්න බෑ. ඉතින් එහෙමයි මේ ලෝක වල ආලෝකය හැදෙන්නේ. ඉතින් එහෙම ලෝක ගැළපෙන තැන තියෙනවා. මේ ලෝකේ හැම එකක්ම ගතියට අනුකූල දේවල් එකතු වෙලා හැදිලා තියෙනවා. අනුකූල කවුදාවක්. ඒව හට ගැනීමට අවශ්‍ය කරන ගතියට අනුකූල ගති ලක්ෂණ ඇති සූක්ෂම පරමාණු කොටස්. අනුකූලව එකතු වුණාම හටගන්න ගණීභවන දේ තමයි අපි දකින ගත්තාවුවා. ඒවැ හටගන්න මූල ධර්මයන්ගේ පරමාණුන්ගේ ගති ලක්ෂණය කොහොමද ක්‍රියාත්මක වුනේ? ඊට අනුව එකතු වෙලයි ගණී භවනදී හැදිලා තියෙන්නේ. එකතු වෙනකොටම දූෂිතාවෙන් යුක්ත විනීති ශක්තියක් නිකුත් කරව පරමාණුගෙන් යමක් ගණී භවන කළාම. ඒක අපි අනිත්‍ය අරමුණක් ඇති කරන අනිත්‍ය දෙයක් නැති කරන දෙයක් ගණී භවනය කරව ලෝකයක් හරි යමක් හදවුවක් හදනවා මිසක්. ඒකෙන් කවදාවත් සුඛවහාරද දෙයක් හදන්නේ නැහැ. ඒ වගේ පරමාණුක ශක්තියකින් විහිදුවපුවාම ඒවා ඒ තැන කරා ගලා යනවා මිසක්. ඒක නවත්තන්න කෙනෙකුත් ලෝකෙ නෑ. හැම කෙනෙක්ම චිත්තයෙන් විහිදවන එක්තරා පරමාණුක ශක්තියක්. පරමාණුක ද්‍රව්‍යයක් බවට පත් වෙනවා ඒ ශක්තිය චිත්තජ රූප කියලා අපි ඒකට කර්මජ රූප සහ චිත්තජ රූප. මේ හටගන්නේ චිත්තජ රූප පරමාණුකයි. දැන් පරමාණුක ශක්තිය අනුකූලව අනුකූලව ඇදී බැඳී එකතු වීම සහජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යයෙන් සිද්ධ වෙනවා. අනුකූල දේ අනුකූල දේ ඇදලා බැඳෙන ලක්ෂණ. අන්නේ ලක්ෂණේ හටගත්තාම නරක දේ එකතු වෙලා හටගන්න නරක දෙයක් හොඳ දේ එකතු වෙලා හටගන්නේ හොඳ දෙයක්. හොඳ නරක දෙකම කරනකොට හොඳ නරක දෙකේම මිශ්‍රණයක් එක ගුලිය හට ගන්නවා. වසත් හට ගන්නවා අමෘතය හට ගන්නවා. එකම රූපේ. බල කල්ල සුඛං කල්ල සුඛ විපාකං කියන කලු සුදු සහ කලු සුදු විපාක වලින් හටගත් ලෝකයක් ඇතනම්. හොඳ නරක කියන දෙකේම සිත් ඵලයක් ඒකේ තියෙනවා. මේ මනස ලෝකේ හටගත්තේ කල්ල සුඛං කල්ල සුඛ විපාකං කියන කලු පෞසහ තී කියන දෙකේ හලවම. දැන් කලවෙන් හටගත් ලෝකේ හොඳ විතර තියෙන විදියක් නැහැ. ඒකේ නරක අනිත් අරමුණුත් තියෙනවා. කල්ලං කල්ල විපාකම් කියන එකේ හොඳ හදාගන්න විදිහක් නැහැ. අනිත් අරමුණමයි අපාගතේ පැත්තේ තියෙන්නේ. දුක්ඛං සුඛ විපාකම් කියන එකේ හොඳ ප්‍රිය මනාප අරමුණමයි. ඒවා තමයි ජීවලෝට බබලෝට තියෙන්නේ. ඒ ක්‍රමෙන් තමයි ලෝක හැදෙන්නේ. මේ ලෝක විසි අචින්තය. සියුම් වෙච්ච මට්ටමට හේතු බල දැක්ක හැකියි. හැබැයි ඒ වුණාට ලෞතර බුදුරයන් අහලේ තමයි සියලු හේතු බල හතාව සියලු ආකාරයෙන් පුරනෝ දකින්න. ඒක අනිත් අයගේ ඥානෙ නෙමෙයි. මේ ඥානිය දැකලා පෙන්නපු දේ දැනගන්න අපේ මට්ටමේ බලාපුවාම ඇත්තන. අපි නොපෙන්න මට්ටම තව තවත් ඥානිය දිනන වෙලා දැත්ත බව පේනවා. අපි දකින්න ඕනේ ඥානිය උපරිමෙන් දිනෙච්ච කෙනෙක් පෙළලා දින්නේ උපරිම ඇත්ත. ඒවට කියනවා ශ්‍රද්ධාවෙන් අදහනවා විශ්වාසයෙන් අදහනවා විවේක. දැන් තව එකක් මේ දෙවියන්ට පින් දෙන විට අත් එක්කොට වඳින්නේ නැතිව අත් පහත දමා ඇඟිලි බැඳ සබා ගන්නේ ඒ විදිහට ඉන්නවා මොකද කියලා අහනවා ඉතින් එහෙම කරන්නේ. දැන් මේකෙදි චර්යා රටාවල් එක එකනා කියන දේවල්. මොකද සාම්ප්‍රදායික ක්‍රම කියනවා ඇත්තක් දැකලාම හත ගන්න යන්නේ නෙමෙයි. එක එකනාගේ දෘෂ්ටි සහගත දේවල් නායකය වුණාම ඒ නායකයා දෘෂ්ටි ප්‍රකාශ කරපුණාම තේසත් ඒක අනුගමනය කරලා ඊට පස්සේ ඒක සාම්ප්‍රදායික ක්‍රමයක් බවට පත් වෙනවා කරගෙන යනවා. වඳින්නේ මොකද දන්නේ නැහැ. ඇඟිලි පාත් කරන්නේ මොකද දන්නේ නැහැ. අතිදිඹේ මොකද දන්නේ නැහැ. කරපු විදිහ කරනවා. දැන් මේක තමයි නායකයා දෘෂ්ටි සහගතව හෝ ශ්‍රාවකයා දෘෂ්ටි සහගතව හිටියෝ. මිත්‍යා දෘෂ්ටියකින් හිටියෝ. ওই විදිහට වැරදි සංක වැරදි ක්‍රම අර්ථ නොදන්න ක්‍රම. චර්යා පද්ධතියක් වශයෙන් අරන් ඉන්නවා. සමහරලාට ඒවේ ගැඹුරු අර්ථයක් තියෙනවා. අර්ථානුකූලව ඉස්සෙල්ලා කරනවා. අර්ථේ වැහිලා ගියාට පස්සේ සාම්ප්‍රදායිකව කරනවා. අද බුදුදහම තුලත් බොහෝ කොට තියෙන්නේ අර්ථේ වැහිලා සාම්ප්‍රදායිකව කරගෙන යන ක්‍රම. අර්ථය වැවුනට පස්සේ නායකයෝ තර්ථ වෙහිච්ච නායකයෝ නිසා. ඒගොල්ලන්ගේ ඥාන මට්ටමේ හැටියෙ නෑ ඒගොල්ලන්ගේ දැනීම මට්ටමේ හැටියෙ. ඒගොල්ලොත් මොන මොන හරි ප්‍රකාශ කරනවා. ඒගොල්ලෝ නායකත්වයෙන් දරා ගන්න ඊළඟ ශ්‍රාවක පිරිස ඒක අනුගමනය කරනවා. ඔය කියන දෘෂ්ටානුගතියට වැටෙනවා කියලා. දෘෂ්ටානුගතියට වැටෙනාට පස්සේ ඇත්තක් නැත්තක් මොකද හොයන්නේ? අර හාමුදුරුවෝ පාත්‍රයේ උඩට හරවලා බලනවා. පින්දපාත වැඩි කියන්නේ ඒක වෙයි. නායක හාමුදුරුවෝ පාත්‍රයේ උඩට හරවලා බලලා පින්නපාත වඩනවා දැක පුංචි ආන්දර සත්‍යයත් එක්කන හැම වෙලෙම එළියට බහලා පාත් වේද දහසක් ටිකක් වෙලා ඉඳලා පින්නපාත වඩනවා. ඒක උපාසක මහත්තයෙක් පරිශීලනය කරනවා ගිහින් බලන්න අමුතුදයක් තියෙනවා දකින්න. ඔක පින්නපාත වඩන පාත් වේද උඩුසා ඉන්නේ මොකද? ඈ පොඩි ආන්දර. එහෙම කරන්නේ මොකද? අපේ ලොකු හාමුදුරුවෝ කර කර ඉන්නවා ඉතින් අපිත් කරනවා. ඉතරද අපි දන්නේ ඉතරයි. ආක ලොකු හාමුදුරුවන්ගේ මහ ගන්න ඕනේ කියලා ගිහින් හැව ලොකු හාමුදුරුවා. ආ මම මේ මගේ පාත්‍රයේ දිලක් හැදිලා තියෙනවා. ඔය කැඳ පොඩි අරාමයි දැමත් පෙරකෙනවා නේ අහකට. උඩ ගලපුවාම හිල පේනවා මං ඊට ඇහිලා තියා ගන්න. යනවා පිටපතවල. ඒකයි මම නම් කරන්නේ. ක්‍රමයේ අනුගමනය කරපු එක නෑ නැහැ හෙව්වෙත් නැහැ. කාර්යය වැළුවෙත් නැහැ අනුගමනය කළා. කරන කරන ඒකවල. ඒ නිසා ඒගොල්ලෝ අරන් මුලක් ගන්න නැතුව ඒගොල්ලෝ පොඩි හාමුදුරුවෝ පාත්‍රය උඩ කරගෙන ඉඳ පතන්න පටන් ගත්තා. දැන් මෙන්න මේ වගේ දේවල් තියෙනවා අපි අද. ඇයි එහෙම කරන්නේ කියන එක අහන්නේ නැත්නම් තේරුම් ගත්තේ නැතුව වැඩ කරන්න ගියහම ඒක බෞද්ධකම නෙවෙයි. ඒක මොටකම. හැබැයි අහනවට කැමති නැහැ ඒකට උත්තර දෙන්න බැරි ඉන්නේ. එහෙනම් ප්‍රශ්නයක් අහන කියන එක කියලා දෙන්නේ නැහැ කලාතුරකින් අහන දෙන එක තමයි ප්‍රශ්නයක් අහන්න කියලා හිටන් අවස්ථාව දෙන්නේ. හැබැයි අහුවට පස්සේ මොකද කරන්නේ? යන්නේ කොහෙද ආපුවා මල්ලේ පොත් කියන්නේ ගන්න. අමරා විශේෂවාදී ගන්න. විශ්සල යන. උත්තර දෙන්න බැරි එකක් නම් පුද්ගලයාට අභාගයක් ඇති කරවල ඔකේ ලෙසල යන්නේ. උත්තර දෙන්නේ නැහැ අහන්නේ. කිව් එක තරහපා කරපන්. භාවනා පන්තියට ගිහම කිව්ව ඉන්නේ ඔරගෙන යන්න. ඔහොම කරගෙන යන්න. ඔරගෙන යහා අහන්නේ. අන්තිමට දෙන උත්තරේ ඔව්. දෙදු පාරක් අහනවා නම් බලනවා මොන යකා වගේ දෙපාරක් බලපුවාම ආයෙත් නැහැ අහන්නේ. බලපුවාම රුපියල් ලක්ෂයක් හමාරක් ආදාර දෙන්න කෙනා කරන දෙයක් නෑ. බලන්න විදියක් නෑ. ලක්ෂ ගානක් ඊළඟ දෙන්න තියෙන්නේ දෙන්නේ. එහෙම කරන්න දෙන්නේ. දැන් කොහොම හරි බේරෙන්න වෙනවා. උපාසකම්ම උපාසක මාත්‍යෝම කරගෙන යන්නකෝ. ළඟයපත් වෙලා ඉඳන් දෙක නැමිලා එහෙම කියලා හිතාගෙන ඒක උත්තර දෙන්න ගන්නවා. ඕවාගේ දේවල් අද ලෝකේ බොහෝ කොට තියෙනවා. නම බෞද්ධත්වය කියන්නේ ඕක නෙමෙයි. තන්න කරන්න ඕන. ඒ තන්න කරලා හාරලා අවුස්සලා රැඳක අරගන්න ඕන. ඒක හරියටම විසඳුම ගන්න ඕන. ඊට පස්සේ මම දැන් ගුරුවරයා නැතුව කමක් නැහැ. කිසිම සැකයක් නැහැ දැන් ගත මාසෙ. ධර්මය හරියට ලැබුණා. සැක නැතුව මට තේරුණා. දැන් තියෙන්නේ මගේ වැඩි. මොකද්ද? අනුකූලව අනුගමනය කරලා ප්‍රතිඵල ලබා ගන්න කියලා. දැන් ඉති ප්‍රශ්නයක් නෑ අවංක ගුරුවරයෙක් ගන්න බලාගෙනවත් දෙන්න බලාගෙනවත් වෙන මොකටවත් නෙමෙයි යථාර්ථයේ ලෝක සත්‍යයපත් කරන්න බලාගෙන දන්නවා නම් හරියට හේතුඵලයට විග්‍රහ කරලා දෙන්න. අපි දැනගන්න ඕනේ ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජනට ගන්න. මම තව ප්‍රශ්නයක් අහනවා අප විසින් බොහෝ කාලයකට පෙර කරන ලද පින් නැවතත් සිහිකොට එම පින් වෙන අයට අනුමෝදන් කළ හැකිද කියලා අහනවා. පින කියන එකේ ස්වභාවය සිහි කරන්න සිහි කරන්න වැඩි. සිහි කරන්න කියන්නේ කියන්නේ සිහි කරනවා කියන්නේ. ඒකලදී සිහි කරන සිත ප්‍රබෝධය ඇති වෙන්න ඕන. ඒකදී පැහැදීම ඇති වෙන්න ඕන. සමහරවල් දානයක් දුන්න එක සිහි කරන්න ගිහිල්ලා විතර කාලකන්‍ය අර දුන්නා මම කපු තියාගෙන කියන මොකද ඉතින් සිහි වුණා මෙයා. අද. හිතක් සිහි කරනවා මතක් වෙනවා. මට මතකයි අහවල් එකට දානෙත් වෙන අපරාධය ඊළඟට සල්ලි. ඒකත් නිකන් ගෑවි සිහි වුණා දවස් දෙකක්. දවස් දෙකේම පෞසිද්ධ වුණා මිසක් සිහි වුණාට පිසිද්ධ වුණේ නෑ. අන්න සිහි කිරීමෙන් අතීතයේ සිහි කිරීමෙන් පිනක් සිද්ධ වෙන්නේ. ඒකේ වටිනාකම දැකලා ඒ හැදෙන සිහි වෙන සිහි වෙන මොහොතේ චිත්ත ප්‍රසාදයක් ඇති වෙනවා. ඒකෙන් පිනක් සිද්ධ වෙනවා. පවස් සිහි වුණ පළියට පව් හැදෙන්නේ නෑ. කීවෙච්ච පාපේ මත වෙලා හිටන් ඒකේ උද්දාමෙම ඉන්නවා. සිහි වෙන සිහි වෙන ගානේ පව්. සිහි වෙච්ච ගමන් අනේ මම ඉතින් අපරාධයක් සිද්ධ වුණා. ඕ වගේ දේවල් මම කවදාවත් කරන්නේ නැහැ. මම අපරාධයක් තමයි දා සිද්ධ වුණේ. හැබැයි මම දැනුවත්කමන මුලාවට මම සිද්ධ වුණා. ඊට පස්සේ ආ සිද්ධ කරන්නේ. ඕක නම් මතු. මේ පාපේ සිහි කර කර පිහිටිද්ද. සිහි කළාට පිහිටිද්ද වෙනවා හෝ පව් සිද්ධ වෙනවා කියන එක ගණන් ගන්න ඕනේ විග්‍රහ කළාද. පව්ව පිහිටිද්ද වෙන්නේ ඒ දෙක අනුව නැවත සිහි කරපු ආකාරය. දැන් දෘෂ්ටියෙන් පිරිසිදු බවටපත් වුණා නම් නිවන සාන්තයි ප්‍රණීතයි කියලා වැටහුණා නම් එයාට පසර කරපු පවක් ඈත කරපු පවක් මතක් වෙන ගාන. අනේ ඇත්තට අපරාධය මම නොදන්න කාලේ මෙහෙම එකක් කළා. දන්න කෙනෙකුටවත් මම ඕක කියා දෙනවා මිසක් ඊට පස්සේ නම් ඕක කරන්න කියලා මම ඉඩ දෙන්නේ. ඔහොම හිතක් මතුවලා ඒ අර ආපු අරමුණට මතු කරව හිතීල ඔහොම එකක්. කිව්ව කතාව එහෙම එකක්. එහෙනම් ඕකට කියනවා පාපයේ උපනිශ්‍රිය කරේ පින් කරගන්නවා. මේකත් ඒක ක්‍රමයක්. උපනිෂේ ප්‍රත්‍ය කියන ප්‍රත්‍යේ වෙලා තියෙනවා. යම් කිසි කෙනෙක් ඉස්සෙල්ලා කරපු පව් මිනිමරව පව් මංකොල ගාව පව් මතක් වෙලා. ඒකේ භයානකම තේරුම් අරද. සිහි කර කර සිහි කර කර හැකීක් මං කළා මම මේ දැන් ඉවත් වෙන්න වෙලාගේ ආරි මාර්ගය වගේ. පව උපනිෂේ කරගෙන මාර්ගය වදනවා කියලා පෙන්නවා විදිහ. ඔහුට මාර්ගය වැඩිනවා මිස පව් වැඩින්නේ සිහි වුණ පරිදි. දැන් සිහි කරපුවාම පින් වැඩිනවා පව් වැඩිනවා කියන එක ඉතින් තේරුම් ගන්න ඕනේ. කොහොමද වැඩින්නේ? පින උපනිශ්‍රය කරගෙන පව් කරගන්න කොටසක් තියෙනවා. අහවල් කාලේ මගේ தත්ත්වය මෙහෙමයි. ඒ කාලේ මේ මිනිස්සු මට දරුණම් බුදිලා කතා කළේ මෙහෙමයි. ඕ දැන් මගේ தත්ත්වය නෑ. ඒ උනායි දිය හැටියට පෙන්වන්න ඕනේ. උපක් උපක්‍රමයේ මවාගෙන යන ලෝකයාගේ ගරුණම්බු ලාභකී ප්‍රහසා ලබන්නේ නැති එකක් ඇතිදී පෙන්වන අදිතිය මතක් කරේ. පිනක් හෝ පින්පලයක් මුල් කරගෙන යලි පව කරගන්න ඕනේ. ඒ වගේම තමන් එවලෙත් පිනක් කරගෙන. ඒකිනුත් පවා කරගන්න පින පවර උපනිසිරේ වෙනවා. ඒ තව ක්‍රමයක්. උපනිසිරි ප්‍රත්‍ය වෙන්නේ හිතේ. උඹලා මොනවාද කොලා තියෙන පින්? උඹලා කවුද? මම මෙච්චර කල් සම්බන්ධ වෙන්නේ හිතුවා. උඹලා මෙච්චර වාසනාව කොහෙද කියලා. යකෝ ඒවට පින් තියෙන්න ඕන සංසාරේ. ලැබීමක් තියෙන්න ඕන. උඹලම ලැබී කාර්යය. උද්දාමෙවි මේ විදිහට කරනකොට වෙන්නවා. කරගත පින සිහි කරලා හිතා ඒකෙන් මානියටපත් වෙනවා දුතියට මාර්ගයේ හිලනවා. මේ මේ විදිහ උපනිශ්‍රේ ප්‍රත්‍ය විග්‍රහ වෙනවා. මේ අපි දකින්න ඕනේ. හොඳක් සිහි කරපුවාම හොඳක් වෙනවා නරකක් සිහි කරපුවාම නරකක් වෙනවා කියන්නේ මොකද්ද? ওই විදිහට විග්‍රහ කළ හේතු බල තුල දැක්කේ නැත්නම් අපි පැටලෙලා ඉන්නේ. තේරුම් ගන්න. ඉන් දකින්න ඕනේ පිනක් සිහි කරනකොට පිනක් වෙන්නලා. ඔහුට ඒකෙහි යලි යලි හිත ප්‍රහාදේ නැගිනවා. පිනක් සිහි කරනකොට පිනක් නැගිනවා. එහෙම කළොත් තමයි දීගිරීමේ ප්‍රතිඵලය ලැබෙන්නේ. අනුමෝදන් කරනවා කියන්නේ. අනුව උපමට්ටම් කරනවා කියන එකයි. ඒක අපි කරන වැඩක්. දැන් උපමට්ටම් ඔය ඕදනය කරනවා කියන්නේ. ඕදා හරි. අනු ඕදන් කියන එක තමයි අනුමෝදන් කියන්නේ. අනුව සෝදා හරිනවා. තමන් කරපු යහපතක් අනුකූලව අනික් කෙනෙක්ගේ කහලකට පහර ගහනවා. සුද්ධ කළා දානවා. ආශිර්වාදයක් ලැබෙනවා. ඒ වෙලාවේදී ඔහුගෙන් නිකුත් වෙන චිත්ත කිරණ යහපතට සිත් සාන්තිය නිකුත් කරව චිත්ත කිරණ එල්ල කරව බුද්ධිලයාගේ මනසට ගැට වෙන ධර්මතාවය කරා සම්බන්ධ වෙනවා. ඒ ධර්මතාවයන්ට සම්බන්ධ වෙලා විපාක ඵලයක් ඔහු කරා ඇදී ඇදී යවන්නේ. ඒකට පහර ගහනවා. ඒතර ඒ බුද්ධිලයන් තින්න දිට අඳුර නැතිලා යනවා. මෙන්න මේක අනිකායට කරලා දෙන්න පුළුවන් එකක්. පින කියන්නේ චේතනාවයි අපිට පුළුවන් ද අනුගේ චේතනාව හදාන්න කියලා කිව්වට හරියන්නේ නැහැ. ඒක අපි යථාර්ථයෙන් දැනගන්න. එහෙම එකක් තියෙනවා ඇත්ත කාලේ. අනුගේ චේතනාව අනුන්ට මගේ චේතනාව මත. මම පින් කරගන්නේ මට අනුන් පින් කරගන්නේ අනු. හැබැයි ඔය අතර තියෙනවා ඕකේ මාධ්‍යය. ඔය මාධ්‍ය හැලේ ගහන්න පුළුවන් ක්‍රමයක් තියෙන බව ධර්මානුකූලව තියෙනවා. හේතුප්‍රත්‍ය ක්‍රමයක් තියෙනවා. සූවිසි ප්‍රත්‍යයෙන් ඕක දේශනා කරලා තියෙනවා. ඒක දන්නේ නැතුව අපි කරන වැඩේ අර මාධ්‍යයක් දෙන්න බැරි හැටියට කපා හරිනවා. මගේ එක මං කරගන්න ඕනේ අනුගේ එක අනුන් කරගන්නේ මං කොහොමද අනුන්ට පින් දෙන්නේ? අනුගීත මම කොහොමද දන්නේ? අනුගීත අනුන් හදාගන්න එක. එහෙම එකක් ක්‍රමයක් තියෙනවා. ඒ ඒක මූල ධර්මයේ හරි. මගේ චේතනාව ආතුරු පිම්පව් ඇති කරනවා. අන්‍යාගේ චේතනාව අන්‍යන් තුරු පිම්පව් ඇති කරන ඒ අය තුල. හැබැයි අපි දැකලා නැන්නේ මේ අතරක මැද කවුරුස මොකන්ද කියලා. කෙනෙකුට පිනක් හෝ පවක් හදගන්න අවශ්‍ය වෙන මූල ධර්මයක් තියෙනවා. ඒ තමයි ඔහුට හම්බෙන්නේ විපාක. විපාක හිත. විපාක හිතක් එනකොට ඒ විපාක හිතට ප්‍රතිචාර දක්වන්න පුළුවන් දක්ෂ හිතක් ඇති වෙන්නේ ධර්මඥානයෙන් ඉහළට ගිය ප්‍රඥාව පහළ වෙච්ච කෙනෙකුට විතරයි. සාමාන්‍ය පුතඥයෙකුගේ මනසකට නරක විපාකයක් ආවොත් ඒක අනුසාරයෙන් උට නරක හිතක්ම හට ගන්නවා මිසක්. හොඳ හිතක් හට ගැනීමට අවශ්‍ය කරන විදිහේ පරිසරයක් ඔහුගේ මනසේ නැහැ. ගොඩ නැගිලා. හොඳ එකක් ආවොත් හොඳ හිතක් හට ගන්නවා. නරක විපාකයක් ආවොත් ඊට අනුකූලව නරක එකක් හට ගන්නවා. ඒක තමයි සාමාන්‍ය මිනිසයාගේ தත්ත්වය. ප්‍රඥාවෙන් භූභාගිය කෙනෙකුට මොන දෙයක් විපාක වශයෙන් ආවත් විපාකව කම්ම සම්භව කියලා හොය ඊළඟ නිකුත් කරන්නේ. ධර්මයට අනුකූල වන්නා වූ නව සිටිවිල්ල. එහෙනම් ඒක ඇති කර ගැනීමට නම් ඔහු ධර්මයේ වැඩෙන්න ඕන. ධර්මයේ වැඩිවීමට ආධාරයක් ලැබෙනවා. අර සාමාන්‍ය පුද්ගලයන්ට. ආපු ආපු පැත්තේ නැමෙන ගතිලක්ෂණේ තියෙන නිසා. ඔහු හොඳට නැමුවොත් හොඳ පැත්තට හැරෙනවා. හොඳ අරමුණක් ඇති කරන පරිසරයක් ඇතුවොත් ඔය ඉතින් හොඳ පැත්තට හැරෙනවා. ප්‍රතිරූප දේශ වාසුර්ථය. ඒක විශේෂ මංගල කාරණයක් විදිහට අපේ ඉන්නවා. සමහර තනිය කරගන්න ඉතින් නෙවෙයි වෙන්නේ. කල්යාණ මිත්‍ර සම්පත්තිය මේ සාධනේ පළවෙනි කියලා වෙන්නේ. තනියෙන් හිත වරන්න පුළුවන් කියලා නෙවෙයි වෙන්නේ. කල්යාණ මොකද ස්වාමීනි මේ බුද්ධ ශාසනයේ කල්යාණ මිත්‍රයන් සහ භාග්‍යයක්ම පවතින කල්යාණ මිත්‍රයන් සහ කියලා මට හිතෙනවා කියලා ආනන්ද හාමුදුරුවෝ කියනකොට. බුදුරජාණන් වහන්සේ. ආනන්ද එහෙම කතා කරන්න එපා කියලා තුන් වතාවක් කියලා කිව්වා. ආනන්ද මේ මුළු බුද්ධ ශාසනයම කල්යාණ මිත්‍රයන් නිසායි පවතින්නේ. කල්යාණ මිත්‍රයන් නෙත් ධර්ම බුද්ධ ශාසනය කරා. මෙහෙම දේශනාවක් කළා. නෑ කල්යාණ මිත්‍රයා කරගත්ත වෙන කල්යාණ මිත්‍රයාට මං කරගත්තොත් මර කියන්න පුළුවන්. එහෙම දේශනා කළා. ධර්මයට කොහොම ගැලපිලා. මේ කොහොමද කල්යාණ මිත්‍රයා නිසා අනික් කෙනාට හරියන්නේ? කල්යාණ මිත්‍රයා පරිසරයක් හදයි. පරිසරය අරමුණු කරන්නා වූ සාමාන්‍ය කෙනාට පරිසරයේ යහපත් යහපත් පරිසරය අරමුණු වෙනවා. ඒකෙන් උඩ විභාග හිතක් හද ගන්නවා යහපත් විභාග හිතක්. එන විභාග හිතේ අනුකූල ඔහු නැඹුරු වෙන්න පටන් ගන්නවා. ඊට අනුකූල වන්නා වූ සිටිවිලි පරම්පරාව සකස් කිරීම. සංකාර ගොඩ නගනවා. මේ නිසා ඔහුට එන්න එන්න පුදා සිද්ධ වෙනවා. යම් කිසි කෙනෙක් ಗುಣධර්ම ඇති කෙනෙක් දැකලා චිත්ත ප්‍රහාදය හද ගන්නවා. ඒක සාමාන්‍ය සිරිත. හොඳ කෙනා කිරේ පැහැදිලි. හැබැයි හොඳ කෙනා කරේ පැහැදුනොත් එහෙම පුත්‍ත්ජයයට මොකද වෙන්නේ? ඒක යහපතක් වෙනවා මිසක් අයහපතක් වෙන්නේ නැහැ. එහෙනම් අර පුත්‍ත්ජනයාගේ හිත පැහැදුමක් ඇති කළා හොඳ කෙනාගේ හොඳ චරිතය විද්‍යාමාන කරලා. විද්‍යාමාන චරිතය දකින්නාව බුද්ධිලයට නොපැහැදුනාට පැහැදින්නත් පැහැදුනාගේ වඩා පැහැදීමක් හේතු වෙනවා කියලා තියෙනවා. එහෙනම් මෙන්න මේ වගේ අපිට පුළුවන් පරිසරය හදන්න. අපිට හැකියාවක් තියෙනවා නම් යම් මට්ටමකින් රූප පරිසරයේ, ශබ්ද පරිසරයේ, ගන්ධ පරිසරයේ, රස පරිසරයේ, පොත්බ්බ පරිසරයේ, ධර්ම පරිසරයේ කියන. මේ පරිසර හයම අපිට පුළුවන් පුළුවන් ආකාරයෙන් උදව්වෙන් හදන්න පුළුවන්. ඒ රූප පරිසරය හරියට හදලා දුන්නා. අපේ ගෙදර රූප පරිසරය හදලා ඉතින් අපිට අනික් අයගේ හිත හැදියි. ස්වභාවයෙන් කාමයේ ලැබි. කාමයේ ඇදෙන බුද්ධිලියෙක් ඉන්නවනම් අපි රූප පරිසරය හදනවා බුද්ධ රූප වලින් සංඝයා වහන්සේලාගේ රූප වලින් චෛත්‍ය ආදී දේවල් වලින් අපේ පරිසරය පොටෝලෙම එල්ලන්නේ ඒවා. එතන තිබුණන් එහෙම විකෘති දුස්චරිත ෆොටෝ එහෙම පැත්තක තියන්නේ ගලවලා විතර. දැන් ඔය පරිසරෙක ඉන්න අර කාමාතුරු යන මොකද? ඔය කාමාතුරු පරිසරය. ඒක විතර නෑ. විතර වෙනසක් ඉන්න. එන රූප පරිසරය හදන්න අපිට බැහැ. ලෝකයාට යහපත රූප පරිසරය හොඳ නිසා බුදුරජාණන් වහන්සේ පූජනීය ස්ථානවල ඉස්වි රූප පුරුෂ රූප කිතුම් කරන්නේ නැතුව දියවැල් ඒකට අවශ්‍ය කරන්නා වූ අංගෝපාංග සහිත වන්නා වූ ධර්මයේ විද්‍යාමාන කරන්නා වූ මූර්ති ඒවා කරන්න කියලා උපදෙස් දුන්නා. අවස්ථාව කලසලා දුන්නා. අනුමත කළා. හැබැයි ස්ත්‍රී රූප නග්න ස්ත්‍රී රූප පුරුෂ රූප ගන්න එපා කියලා. පන්සල් වල ලියකම් ආදී කර්මාන්ත කරනවා. ධර්මානුකූල දේවල් පෙන්눔 කරන්නා වූ චිත්‍ර ශිල්පීන් ආදී විදිහින් කරන්නා වූ දේවල් කරන්න කියලා දුන්නා අනුමත කළා. මොකද රූප පරිසරය හදලා දෙනවා. ශබ්ද පරිසරය හදලා දෙනවා. ලයාන්විත වෙන ධර්මපද ගාථා සද්ගායනී පිරිසත් ගායනී ඒවෙන් මොක නම් වැඩ කර නැති කාගේ දේශ මොහසහ ගතවන්නා වූ රංගන ඒවා ඉවත් කරනවා ශබ්ද පරිසරය හදන්න බැරි මේ ශබ්ද පරිසරය ඇතුළු කරන්නා යම් පිරිසක් ඉන්නවා නම් කාම ශබ්දයේ මුල් කරගෙන කාම රාග දේශ ඇති අන් අපි උපනිශ්‍රී ලබා දෙනවා මෙතේ උපනිශ්‍රී ලබා දෙන්න පුළුවන් එතකොට නිස්රේ ප්‍රත්‍යයයි උපනිස්රේ ප්‍රත්‍යයයි කියන්නේ දෙකක්. නිස්රේ අපිට කරලා දෙන්න බෑ. උපනිස්රේවත් ඒකට ආධාර අපිට කරලා දෙන්න පුළුවන්. නිස්රේ ප්‍රත්‍යය සමාතුල වැඩෙන්නේ. පින කරගන්නේ නිස්රේ ප්‍රත්‍යය. සමාතුල ලැබෙන සමාතුලම නැගින්නා වූ පිනක ඒ හිකින් තමයි සම්බන්ධ පින් නැගින්නේ. උපනිස්රේ අනිකායට ආධාරයෙන් දෙන්න බෑ. නිස්රේ දෙන්න බැරුවාට පිනට උපනිස්රේ දුන්නේ නැහැ. එන අනුව උපනංගන අනුමෝදනා කරනවා කියලා කියන්නේ මොකක්ද? උඩ පින් දෙනවා නෙවෙයි. එතන පින් අනුමෝදන් කරනවා කියන්නේ ඔහුට ඔහුගේ දිවෙන්නාව අර උපනිෂ්ඨයේ ශක්තිය ගැබ් කරලා උපනිෂ්ඨයේ ශක්තිය ප්‍රයෝග සම්පත්තියක් වශයෙන් ක්‍රියාත්මක කරලා ඔහුට ඔද වෙලෙන් හවස් වෙනවා සතුටු වෙන්න හවස් වෙනවා යහපත් දේ මෙන්න මේකට කියන අනුමෝදනා මම අද විබඳු යහපතක් සිද්ධ කළා මෙන්න මෙහිම කාරණයක් කළා මේ කාරණේ ශක්තිය අහවල් නම් නැති අහවල් ඥාතිය ආද මිය ගිහිල්ලා ඒ ඥාතිය රත්පත් වේවා ඔව් කොහි හිටියා ඔහු කරා පිහිට මෙගුරු සිතන් සාන්තිය සලසාවා. අන්න අනුමෝදනාවක්. දැන් අපි චිත්ත කිරණ වැඩ කළ ක්‍රියාත්මක වෙලා. විශේෂ විහිදෙනවා චිත්තද රූප අනුකූල උතුජ රූප පරම්පරාවක් වගේ. අපි ඔකට කියනවා කිරණ විහිදුවා. චිත්ත කිරණ විහිදුවා. ඔය විහිදෙන කිරණ එල්ලකලේ සමගි ඥාතියක් නම් ඥාතියක් ඔයේ ඉන්නවා කියලා දන්නේ නැතත්. අපි එල්ල කරපෙක ඔහු කරා යනවා. ඒක ධර්මතාවය. දැන් අපි අතේ තියෙනවා පොන්චි ටෙලිෆෝන් එකක්. අපි දන්නේ නැහැ යාළුවා කොහෙද ඉන්නේ කියලා. අපිට වෙලේ කතා කරන්න යන්නේ. අපිට එල්ල කරන්න ක්‍රමයක් තියෙනවා. එයාට එල්ල කරන නම්බරයක් තියෙනවා. ඒ නම්බරයට ගහ ඉතින් අපි කතා කරනකොට විශේෂ හැමදෙනම ශක්තිය ගියත් එයාට ඇයි ෆෝන් එකට එක වැඩ කරන්නේ. දැන් ඔක නවීන විද්‍යාව හරි වැදගත් දෙයක්. ඥාතියින්ද වින්දිනේට ඥාතියා ඉන්න දෙන කොහෙද කියලා දැක්කේ නැතුව පින්ියන්නේ කොහොමද කියලා අහනකොට. ඔන්න ඔයාලගේ නවීන විද්‍යාව ඔයාලට ක්‍රමයක් දීලා තිනා ඒත් කියන්නේ කියලා අද දුන්නේ නැහැ කියෝ. හැබැයි බුදුරන් අහතේ ඉන්න කාලේ ඔය දෙන්න කිසි නැති එක. ඔය උපමා දුන්නේ නැතුවට අන්න උපමා දෙන්න පුළුවන් නම් සංසන්දනය කරන්න පුළුවන් නම් අපිට ඕකේ ලස්සනට පෙන්නලා දෙන්න පුළුවන් ඒ හේතුඵල න්‍යාය ක්‍රියාත්මක වෙන්නේ. ඊට පස්සේ කතා කරනකොට එයාට එහිනම් කතා කළේ. හැබැයි දෙන්නම දන්නේ නැහැ කොහෙ කොහෙ දෙන්න ඉන්නේ කියලා. කතාවෙන් අහගන්න බුණා ඔබ කොහෙද ඉන්නේ ඔබ කොහෙද ඉන්නේ. කතා මාධ්‍ය කරගෙන ඒකත් දැනගත්තා. මෙන්න මේ වගේ අමනුෂ්‍යය දන්නේ නැහැ සමහරවල් තමන්ගේ ඥාතිය කොහෙද ඉන්නේ. ඥාතිය දන්නේ නැහැ අමනුෂ්‍යය කොහෙද ඉන්නේ. අර කතා මාධ්‍යයක් ගත්තා වාගේ කිරණ මාධ්‍යයක් ක්‍රියාත්මක වෙනවා ඔහුව සම්බන්ධ කරා. ඒකෙන් මොකද වෙන්නේ? ඔහු කරා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ යම්කේ අරමුණු වුණා නම් පරිසරයක් හදන උපනිසිරේ සම්පත්තියක් වගේ පරිසරයක් ලැබුවා උපති පරිසරයක් වෙන්නේ. ඒ ශක්තිය ක්‍රියාත්මක කියලා හිතන් මොකද ඔහුට අරමුණු වෙන්නා යම්දි ධර්මතාවයක් කරන ඉතලා මනසට ක්‍රියාත්මක වෙනවා. මනස මනංජ පරිච්ඡ ධම්මේටි උපජ්ජේති මනෝ විඥාන. මනසට ධර්මයක් ඝට්ටණය වෙලා ඉතින් ඒ තුලින් හට ගන්නවා ඔහුට මනෝ විඥාන. ඝට්ටණය වුණේ ඉෂ්ට ප්‍රිය මනාප යහපත් දෙයක් නෙවෙයි. ඒ ඝට්ටනේ වෙනට ඔහුට හටගන්න විඥානයත් ඊට අනුකූල නිසා කුසල විපාක විඥානයක් ඔහුට හටගන්න. ඒක කුසල විපාක නිසා. අන්න විපාක ඊට හටගන්නේ. මේ අකුසල විපාක හිත් තියෙනවා කුසල විපාක හිත් තියෙනවා. කුසල හිත විපාක හිත. අකුසල හිත විපාක හිත. මේ පැත්තට හිත් බෙදෙනවා. මේ ආකාරයෙන් අපි දකින්න ඕනේ ඒක සකස් වෙලා එන ආකාරය. ඒ යහපතක් කරලා කෙනෙකුට සෙත් පැතුවේ. මේ විදිහ තමයි සෙත් කිරණ ගමන් කරන්නේ. ඒක අපිට නොපෙන්න බෑ. චිත්ත කිරණ අපිට පේන්නේ නැහැ නමුත් ලෝකේ තියෙනවා. සිල්ලියානු ක්‍රමයේ ෆොටෝ ගන්න කැමරා කියන ක්‍රමයක් අද හොයාගෙන තියෙනවා. ද්වේෂයට පත් වූ බුද්ධිලේකට ඒ කැමරාවේ ෆොටෝ ගත්තොත් පේනවා. ගිනි සිලු යනවා වගේ යනවා පේනවා. ඔප්පු කළා ඉවරයි අද. කරුණාවේ මෛත්‍රී යුක්ත හිතවිලි නගර වෙලාවක ෆොටෝ ගත්තොත් සාන්ත ස්වરૂපයේ ඇති සුව වර්ණ යනවා අපි ඉන්නේ. ඔප්පු වෙලා ඉවරයි. එන ඉදා බුදුන් වහන්සේගේ දේශනාවල එක්තරා කොටසක් අද තියෙන නවීන විද්‍යාවේ අද තියෙන උපකරණ නිසා පිළිගන්න පුළුවන් හේතු සාධක අද මතුවලා තියෙන දිවසක් නැතිව. දිවස් කියන අයට නම් ඒක හිම කරන්න ඕනේ. එයාට පේනවා බුද්ධලයාගේ විවිධ ආකාර. දිවස් නැති කෙනෙකුට දැනගන්න ප්‍රයෝගකාරී සම්මා ප්‍රයෝගේ තියනවාද උපක්‍රම තීවීව ඔය කියන්නේ විද්‍යා ක්‍රම වලින්. ඒවට ඔප්පු වෙලා තියෙන ඒවා නිසා අර කියන කතාව බොරු නෙමෙයි කියලා පැහැදිලිව ඔප්පු වෙනවා. දැන් දැවි දැවි තැවි තැවි ඉන්න කෙනෙක්ගේ ඇඟෙන් පිට කරන්නේ අර වගේ නිසා. ඒ වගේම කරව පරීක්ෂණ කරලා තියෙනවා. එක එක්කෙනාගේ මේ ප්‍රශ්වාස කරන වාතය අර ගන්නවා බැලුන එක. යම්කි රසායන සංයෝගයක් මිශ්‍ර කරලා හිටන් ඒකට අවශ්‍ය රසායන සංයෝගයක් මිශ්‍ර කරලා. ඒකේ තිබෙන රස පදාර්ථයන් බලනවා. පුද්ගලයා ද්වේෂයටපත් කරලා හිටාම මහ ද්වේෂසහගත ඉඳකින් ඇති කරලා දුෂ්‍ය මානසිකත්වයක් ඇති කරලා. ඒ විලාහේ ප්‍රසවාස කරපු වාතයෙන් ගත් එක අරගත්තාම ඒකේ තියෙන විස. සමහර වෙලාවට සයනයිඩ් වෙන ගැඹුරු විසක් තියෙනවලු ඒ අර ද්වේෂය නගන ඒ කරුණා මෛත්‍රී චිත්තය පහල කරපු විදිහේ කර්මස්ථානවල එබඳු වන්නාව කෙනෙක්ගේ ගන්න ප්‍රසවාස වාතය. ඒක තමයි කවුරුත් කියනවා. ඒ කල්සුරියක් ඒක. මේවා ඔප්පු කරලා තියෙනවා තමයි. එහෙනම් අපි ළඟ ඇති කරන සිතිවිලි වලට අනුව අපේ ගතේ පරිවර්තනයක් වෙන බවත් ඒ ලෝකයේ පරිවර්තන කිරණක් විහිදෙන බවත් ඒක සිතිවිල්ලට අනුකූල බවත් මනසේ පැහැදිලිව ඔප්පු කරලා තියෙනවා. ඒ වගේම එල්ලකොලොත් යම් තැනකට මේ කිරණ එල්ල වෙනවා. අපි අර කියන ටෝච් එක උතුරට ගහුවොත් උතුරට එළිය යනවා දකුණට ගහුවොත් දකුණට එළිය යනවා මේ වගේ අපිට නොපෙන්න පැත්තම මේ හිදේ ක්‍රියාත්මක වෙනවා. හිත හැම දෙයක්ම අරමුණු කරන්න දක්ෂයි. හැබැයි ඒක තේරුම් ගැනීමේ හැකියාව තියෙන අපි වැඩිලා තියෙන ඥාන මට්ටමට අනුව. ඒ නිසා තමයි අපිට තේරෙන්නේ නැති ඒක එහෙම වුණාද කියලා. නමුත් ඒ කාරණේ හේතුඵලයේ එහෙම ක්‍රියාත්මක නැහැ. චිත්තජ රූපේ චිත්ත ක්‍රියාත්මක වීම එක්තරා ක්‍රම කතාවකට අනුව නියමයකට සිද්ධ වෙන්නේ. කෙනෙකුට එල්ල කරලා හිටන් අපි සාපයක් වලොත් හරි කාන්තියක් වැඩිවොත් හරි. ඔහු කොච්චර ඈත හිටියත් අපි දන්නේ නැතුව අර ඔහු ඉන්නේ කොහෙද කියලා අර චිත්ත ක්‍රියාදාමයේ කොම්පියුටර් ක්‍රියාත්මක කරලා ඒ තැන කරා හොයාගෙන යනවා වගේ. එතන හොයාගෙන යනවා. අපි ළඟ ඥානයක් දිනු වෙලා වෝ. ඒ ඥානීයට ගෝචරලා වෙන මෙච්චර කල් නොපෙනෙච්ච බුද්ධිලේ අන්න ඉන්නවා හවල් දැන්. එයාට මෙන්න මේ සිට මෙන්න මේ සිට වැඩිලා දැන් මෙහෙම පරිවර්තනයක් වුණා. මේ ඥානය පහළ නම් ඒකත් දැක්කේ. ඒක වෙන මාංශයක්. මේ ඥානෙ තියෙනවා නම් දැක හැකි නැතත් කරපු හේතු වලේ තියෙනවා. ඒ ඥානිය නැති කෙනෙක් මෙතරුව මෙතරපු කෙනගේ ශක්තිය අර කෙනෙක් විදිහට ක්‍රියාත්මක වෙනවා. මෙහෙම රටාවක් තියෙනවා. ඉතින් අනුමෝදන් කරනවා කියලා කියන්නේ මොකද්ද? අපි ඒ අනුකූලව ඔහුගේ පරිසරය සකස් කරලා දෙනවා. ඒක තමයි අනුමෝදනාව. පින් දෙනවා කියන්නේ ඔහු කරා අපි පින යොමු කරන එකමයි. එකක් තමයි උපමත්තම් කරලා දෙන එක තමයි හදලා දෙන්නේ. හදා හදා දෙනවා උපමට්ටම් කර කර දෙනවා. පින්දීම පින් අනුමෝදන් කිරීම. කාරණා දෙක ඕක. එකක් කරලා දෙනවා. කරපෙක උපමට්ටම් කරලා දෙනවා. දැන් දාහනේ අදාගෙන මෙතෙන් දෙනවා ඥාතියාට පින්දේ. ඊට පස්සේ මෙතෙන්දී උපමට්ටම් කරනවා. ඒ ඥාතියත් කරපු ඒවා ඒ වගේ මේ පුද්ගලයාට යොමු කරලා කියලා සම්බන්ධ කරලා මේ මේ විදිහේ පින කරන්න කියන පිනත් උපමට්ටම් වෙන විදිහේ පිනත් කරලා ශ්‍රද්ධාව කියලා සදාට ප්‍රඥා ඇති වෙන විදිහට ඊට පස්සේ බලවත් කරලා උපමට්ටම් කරලා දෙන අනුමෝදනා කරනවා පින් දීම පින් අනුමෝදන් කිරීම කියන්නේ මොකද්ද කියලා තේරුම් ගත්තේ නැහැ අපි හිතනවා අපිට පුළුවන් අපායින් එක උසල උඩින් කියන්න කියලා. එහෙම කරන්න බෑ. ඒක වෙනම අංශයක්. හැබැයි අවශ්‍ය උපදෙස් ලබා දෙන්න පුළුවන්. ඔහුට හේතු කියනවා නම් ප්‍රධාන කාරණයක් ඔහු ළඟ තියෙනවා. ඔහුගේ මානසිකත්වයේ අති දූෂ්‍ය නම් එහෙම. ඔහු අපි කොච්චර දැඟලුවා ගොඩ ගන්න බෑ. හේතුකාරක ඇතිදී හේතුකාරක ඇති විදිහට අපිට කටයුතු කරන්න පුළුවන්. ඒකට අවශ්‍ය පරිසරය. දැන් අපි හිතමුකෝ වාහනේ තල්ලු කරන්න හදනවා තල්ලු කරන්නවා වෙනවා බෑ. මොකද වාහනේ තියෙන බරයි ඔක්කොම තියෙනවා. හැබැයි වාහනේ ස්ටාර්ට් කරනවා කන්දේ තල්ලු කරන්න හදුවම තල්ලු කරන්නේ යන්න තරම් ස්ටාර්ට් කරපු ශක්තිය ඉඩමදි. එන්ජිමේ ශක්තියමදි. එන්ජිමත් ස්ටාර්ට් කරලා පිටිපස්සේ තල්ලු කරනවා. වෙයිද යන්නේ? දැන් පුංචි තල්ලුවක් දෙනකොට අර එන්ජිම ස්ටාර්ට් කරලා ඉස්සරහට අදිනවා නව කන්ද නිසා අදින්නේ නැහැ වාහනේ. හැබැයි අදිය ඇතුලේ හැමෝම දිනනවා සරදාගේ තියෙනවා. ඊට පස්සේ ඒක නිදෙන් තලු කරගහම අර ආධාරයෙන් මේක එකතු වෙලා හැදලා යනවා. වාහනේ නැවතිලා තියෙනවා. අපි තල්ලු කරනවා අර වෙනදා වගේ. අපිට හොල්ලා ගන්නවා අපි අපි තල්ලුව මොකද? මොකද වාහනේ තල්ලුවත් එකයි අර එකතු වෙලා අර වැඩේ කෙරුවා. වාහනේ රිවර්ස් එකට දාගෙන ස්ටාර්ට් කරනවා. අපි තල්ලු කරනවා අනිත් පැත්තට. අපිත් පෙරලාගෙන ආපහු එනවා කියලා කියනවා. දැන් මෙන්න මේ වගේ ක්‍රමයක් තියෙනවා මේ පින්දීමේදී කෙනෙක් ගලව ගන්න. එන්ජින් එක ස්ටාර්ට් කළා වගේ වැඩ පිළිවෙලක් තියෙනවා තමල්ලන්නේ. තව තමන් කරගත්තා හරියට. ඒක සමහරවිට සුගති පැත්තේ බරව හුලන් ක්‍රියාත්මක වෙන්න පුළුවන් එතරම් මට්ටමට සුගතිට ගෙනියන තරම් ශක්තිය නැහැ. ඒකට පොඩ්ඩක් ආධාරයක් දුන්නා උස්කාර ඇදලා යනවා. උපනිෂදේ දුන්නා. අන්න ඒක ඒක ක්‍රමය. දුගතියට යන්න පැත්තට බර වෙලා තියෙනවා. හැබැයි දුගතියට යවන්න තරම් උන් ගොඩනගු ශක්තිය තමයි අමාරු. ඕක ඉන්න කාලේ නම් මෙහෙමයි කියලා හිනව ගහනවා කරනවා වගතුරක් නා විනයක් කියන කියන මොකද? ඒ පැත්තට සල්ලි ගොනු ශක්තිය අපි දෙනවා. මේ දකින්න කෙනෙක් මලාට පස්සේ කෙනාගේ අගුණ කියන්න එපා නිතරම කියනවා. ඒක හොඳ නෑ කියනවා. ඇයි එහෙම කිව්වේ කියන්නේ අපි දන්නේ. අගුණ කියන්න කියන්නේ ඒ අගුණ දිහිපදින ඔහුට කාපයක් වශයෙන් යන්න කිරිච්ච දුවේ පැත්තට යන්න මේක හිතුවේ. එහෙනම් මැරිච්ච අයගේ අගුණ කියන්න එපා කියන සාම්ප්‍රදායික කතාවක් අපි අතර ගේනවා. ඒක ගෙනාවේ මොකද කියලා අපි දන්නේ නෑ. ඕකටයි හේතුව. ඊයට ಗುಣ කියන්න කියනවා. ඒකට හේතුව මොකද? ඒ එන්නේ එන්නේ උපමත්තන් වෙවි ඔහුට තිබුණා සුභතියට යන්න පොඩි බාධකයක් තිබුණා. අවද තල්ලුවක් දෙනවා. ඒ බාධකේ දුරු කරගන්න. ඒකෙන් ඔහුට මාධ්‍ය ලැබෙනවා. සිටිය කරගන්න පුළුවන්. මේ ඔහු තුළ තියෙන දේ තමයි ප්‍රධාන වෙන්නේ. ඔහු ගොඩනගාගෙන තිබෙන රාමුවක් තියෙනවා ඔහුගේ ඔහුගේ අභ්‍යන්තරේ. ඒ රාමුවට උදව් කිරීම හෝ බාධක පැමිණීම යනුව කරන්න පුළුවන්. මේ යහපත් සිත් ඇති කරගෙන යහපත් පැතර වන්න මෙච්චරන කෙනෙක් ඉන්නවා. යට හුණියා කරන්න පුළුවන් තව කෙනෙක් ශාප කරන්න පුළුවන් ඒ වගේ දේවල් කරන්න පුළුවන්. හැබැයි මෙත් ගන්න බුද්ධිලයාගේ මෙත් ඵලයේ වැඩි නම් එහෙම. ලෝකෙ පෙරලන්න හුණියා කළා දෙයක්. ඔක්කොම පිටගෙන යනවා නිතරම. කෝබි රජුවක් එකලා ගෙතිලා නගලන වාහනේ පළු කරලා. පුළුවන් කරලා. ඒ වගේ වැඩක් වෙනවා. මහ බලයක් මෙත් වැඩිීමේ තියෙනවා. ඒක වඩාගත්තොත් යම් කෙනෙක් මෙත්තා කරනවා මුිතා උපේක්ෂා කියන ගුණ වැඩුවොත් ඒ බුද්ධිලට මුළු ලෝකෙම කියලා හිටන කොඩි වින කරන්න හේතුව දෙලා. ඔක්කොම විදේන අපසට යනවා. උඩු සුළඟට දාපු දූවිලි ඔහු කරා යන්නේ කෙසේද? සත්පුරුෂයාගෙහි කරන්නා වූ යම්කිසි ආකාර අවලා සාධාරණ නැත්නම් ඔවුන් කරා ගමන් කරනවා කියන්නේ. දේශනාවේ පෙන්නලා තියෙනවා. ඉතින් මේ වගේ අපි දැනගන්න ඕනේ එහෙම මේ බේරෙන්න ඕන නම් අපිට කරන්න තියෙන හොඳම වැඩේ මොකද්ද? සද්ගුණ පුහුණු කරගන්න ඕනේ. සද්ගුණයට පිහිටන්න ඕනේ. ඒ පිහිටපුවාලේ වදන කිව්ව කලීට වැඩෙන්නේ නැහැ. ඒක හිතක් පිහිට ඒකෙහි ප්‍රසාදයෙන් යුක්තව ඒ කටයුතු කරගෙන යනකොට අනුකූල පැත්තට ක්‍රමක්‍රමී වැල්ල වැල්ල පූර්ණ වෙනවා. වතුර බිඳුව බිඳුව එකතු වෙලා කලේ පිටනවා හා සමානව ටිකෙන් ටික ටිකෙන් ටික තමයි මේක සකස් වෙලා එන්නේ. තෝක තෝකං කණේ කණේ කම්මාරෝ රජදාසේ එවනිද්ද මේ මලමත් වල. මේ කෙලෙස් මල කපන්න කිව්ව මොහොතින් මොහොත ටිකෙන් ටික. සංකරු අර හිදියල මල හරිනවා වගේ. ටිකෙන් ටික කරගන්න. කරන්ද කරන්නේ ඒක වැඩෙනවා. ඉතින් ඒ නිසා වැඩුණාම ඇති වෙන හිත ඒකෙන් හරි ප්‍රත්‍යක්‍රම තියෙනවා. ආශේවන ප්‍රත්‍ය කියන ප්‍රත්‍ය අපි. රූපී ප්‍රත්‍ය වල දැන් ගන්න අද දන්නේ මොකටද ගන්න කියලා මොනවද කියන්නේ කියලා. යම් කිසි දෙයක් සේවනය කළොත් හිතවිල්ල ක්‍රියාවක් කතාවක්. යලි යලි එවන් හිතවිලි ක්‍රියාවලා සේවනය කරනකොට අනුකූල වන්නා වූ සේවනය ඒකට ලැබිලා. ඉස්සෙල්ලාගේ වලින් අනුකූල පුරුද්දක් ගොඩ නැගිලා. බල වැඩි කරන්න පටන් ගන්නවා පස්සේ පස්සේ කියන ඒවා. කරන ඒවාට හිතන ඒවාට. කර්මස්ථානයක් යලි යලි හත් ගායනා කරන් ඉන්නේ ඒකම කරන්න කියන්නේ. ඔන්න ඔය ආසිය වෙන ප්‍රත්‍යයෙන් බලවත් කරා. මේ මුලදී කියපේ කරවනා ඊළඟට කියන්නේ ඒක නෙමෙයි. අද වයිට් ගලේ ටිකක් පැද්දා. අදින්න බෑ. පොඩි. අදගෙන වැටුණා. දීපා වයිට් ගලේ පැත්තකින්. සුමානේ ගින්නේ තුවාලෙත් නදගෙන ආයි තාම ආයි හැර පොඩ්ඩක් පැද්දා. ආයි හැරක් අදගෙන වැටුණා. ඕම හතර වතාවක් මෙයා පදිනකොට අර හතර වෙන වතාව වෙන එකපාරට පදින්න පුළුවන් වෙන්නේ. මේ හත් වෙනි වතාවේ අට වෙනි වතාවේ වැද්දා. පළවෙනි වතාවේ වැද්දා ඒ වගේ බැරි වුණා. දෙවෙනි වතාවේ වැද්දා බැරි වුණා. හැබැයි කොහොමද හත් වෙනි වතාවේ පුළුවන්? එකින් එක ඉස්සෙලා කරපු යා සේවනයේ යම්කිසි හුරුපුරුද්දක් ලැබුවා. ඒකේ ශක්තිය ගොඩ නැගුණා. ඒ නිසා ඒකේ ආශේවනේ ලැබිලා ඉතින් ඒ ආශේනේ බලවත් වෙලා ඉතින් අන්තිමට වැඩේ කරන්න පුළුවන්. ඒක අද කර්මස්ථානියක් කරුවා ධානයක් ලැබෙන්නේ නැහැ මොකුත් නැහැ දරුවක්. හිතත් වැඩිවා. ඒත් නෑ. ඊළඟ දවසෙත් වඩනවා. කොහොම වඩාගෙන වඩාගෙන යනකොට එකපාරින් ඇඟේ වල් කෙලින් ගියා හිටියා එකක් වුණා. අයිතරයි ඉතින් ආයිත් නෑ ආයිත් ගියා. ආයිත් ඔහෙන ඇඟ සැහැල්ලු වෙලා ගියා වගේ එකක් වුණා. එළියක් ආවා වගේ එකක් වුණා. කොහොම කොහොම වල බලන් ගන්න. නමුත් එන්න එන්න බලන් බලන් ක්‍රමක්‍රමයෙන් ගිහිල්ලා සාන්තව ප්‍රණීතව දෑනි පිහිටනවා. ඉතින් ඒක තමයි ආශේවනපත් වෙන්නේ. ඉතින් මේ වගේ අපි යමක් කරනකොට ආශේවිතාය භාවිතාය බහුලීකృతాය ආශේවිත ඇතුළු කරන්න භාවිතාය නිතර නිතර භාවිතා කරන්න බහුලීකృత බොහෝ කොට මේ ඇතුළේ ඉන්නේ. යානි කතාවයි. ඒක යානි අතවාගෙන යන්නේ හැම දෙයක්ම ඒක තියාගන්න. වස්තු කතාවයි. කොහේ හිටියා හරි වස්තු බීජය කරගන්න මේ කතා බහ කරන්න යති ඒකටම ගන්න. අනුචිතයි. ඒ වගේ බාහිර දේවල් වලින් අහක් වෙලා. ඒකේ අනුවම උචිතතාවයටපත් වෙන්නේ. කැමැත්ත ඒකම පිළිව ගන්න. සුසමාරද්ධාය. මනසේ ඒක පිළිලා ඉතින් ඒක උත්සාහයේ විදිය වරන්. උත්හානේ කම්. ඔය විදිහට උත්සාහ කරා. මේ සම්මා වායාම මේ මාර්ගාංගයක් වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ අපි කරගෙන කරගෙන යන්න ඕනේ අධෛර්ය නොවි. හැබැයි හේතුඵල දැකලාම හරියට දැනගෙනම කරනකොට තමයි ඒ වෙලේ හරියන්නේ. හේතුඵල වශයෙන් බලනකොට ගැලපෙන්නේ නැත්නම් කොච්චර වැළුවත් මෝහේ වැඩි වෙනවා මිසක් මොට වෙනවා මිසක් ප්‍රතිඵලයේ මොට බවක් ඇති වෙනවා මිසක් හේතු අනුකූල ඵලයේ එහෙමයි එන්නේ. ලෝක දකින්න ඕනේ. ඔව් හරි. දැන් මේ සතර ආපාය දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක මනවාදී ඒ වායේ ස්වરૂපයේ කෙසේ දැන් මම ඒක තමයි කිව්වේ අනුකූල වන්නාව සිතින් අනුකූල ලෝකයේ පිළිස හද ගන්න ආකාරය ඒ අනුව ඒකට අවශ්‍ය කරනා චිත්ත කින ගමන් කරලා අප්‍රමාණ ලෝක සත්‍යයේ ඒ ඒ පැතර විහිදෙන අනුකූල චිත්ත කින හදම්බයන් එකතු වෙලා ඒ ඒකට ගැළපෙන පරිසරය හැදිලා ගතියට ගතිය සම්බන්ධ කරලා ඔහු එතන ආකර්ෂණය කරනවා ඒකෙන් ඔවුන්ගේ ආකර්ෂණ ඒ ඒ ලෝක හැදිලා ඒ ලෝක කරා ගමන් කරලා ඒ ලෝකවල උපත් වශයෙන් පිළිදෙනවා මේ නිසා ඒවක් ඇහැර පේන්නේ නැති ඵලියට නැහැ කියන නිගමනය කරන්න බෑ. කාන්දම ඇහැර පේන්නේ නැති වුණාම කාන්දම නැහැ කියන නිගමනය කරන්න බෑ. මහ බලවත් දෙයක් කාන්දම කියන්නේ. ඇහැර පේන්නේ නැහැ. හැබැයි කාන්දම් කියන්නේ විශාල බලයක් ඇති දෙයක්. විශාල පරිවර්තන කරන්න පුළුවන් දෙයක්. ඇහැර පේන්නේ නැහැ. නැවුත් තියෙනවා. කාන්දමට කාන්දම ප්‍රතිචාරය දක්වනකොට වෙනස වෙන්නේ නැහැ. මොකද කාන්දම් ලෝකේ කාන්දම් විනිහ කිරිය ප්‍රතිචාර නැහැ. ඒ නිසා මේ ලෝකේ ලෝකයක් නෙවෙයි. අන්න ඒ වගේ තමයි ওই නොපෙනෙන ලෝකවල සත්‍ය. දැන් හීන ලෝකෙදී අපි හීනෙම තව කෙනෙක් ඇල්ලුවොත් අපිට අහු වෙන්නේ නැද්ද? හොඳට දැනෙනවා. හීන ලෝකේ හීන රූපෙන් යන අපි හීන ලෝකේ මැවිච්ච තව රූපයක් ඇල්ලුවොත් එimhe අහු වෙන්නේ නැහැ. අහු වෙනවා. හීන ලෝකෙන් හීන ලෝකෙ මැවිච්ච පොළොවේ ඇලි ගහලා ගියොත් අපිට දැනෙන්නේ නැද පොළොවේ ඇලි ගහලා යනවා. වෙනසක් එහෙම තියෙනවා. ඒ හීනේ පේනලා මේ පේන හීනියා කියන මේ නඩ පුළුවන්. ඇත්තක් කියලා නිකන්. මොකද හීන ලෝකේ හැබෑ ලෝකයක් හැටියට අපි උපත්ති මේක හිටියා නම් එහෙනම් අවුරුදු 100 ගණක් තියෙනවා. අපි ඉඳලා තියෙන ලෝකෙක නෙවෙයිද භුක්ති විඳලා සැපලුනේ. අපෙන් අහුව කොහෙද මෙච්චර කාලෙ හිටියේ කියලා. ආයේ ආයේ ඉපදෙන දවස ගැලවෙච්ච මේ මෙච්චර කාල අවුරුදු 100 කොහෙද හිටියේ කියලා. මට මතකයි මිනිහ ලෝකෙක හිටියා. කොහෙද ලෝකේ තියන්නේ කොහෙද කියන්නේ. ඒ වගේම ලෝක විශ්ේ අජින්තියයි. අපිට හිතා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි අතන තියෙනවා මෙතන තියෙනවා කියන්නේ පංචේන්ද්‍රිය ගෝචර දත්යන්ගේ මයින් මෙම්ම. ලෝක මයින්ද ගන්න බෑ. ඒකයි කාර්යය. ඒකයි වෙනස්කම් තියෙනවානේ. මේ ආයෙන හදි ඉතින් හදි හුණියන් කොඩි වෙන සත්‍යය. දැන් අපිට හොඳටම පැහැදිලි ද්වේෂ හිතකින් නිකුත් කරන ශක්තියක් තියෙනවා කියලා. ඉන අලිවින කොඩිවින හදිහුණියා කියන්නේ අනිකට නැහේවා මැරේවා වෙනසේවා කියනා වූ ඒ බඳු පදුට්ට මනසකින් නිකුත් කරන ශක්තිය. ඒ ශක්තියෙන් නිකුත් කරන හිතවිලි ක්‍රියාවදන් ඊට අනුකූල දේවල් ඇතුළු කරගෙන නිකුත් කළොත් ඒ ශක්තිය ඒවට ගැබ් වෙනවා හැදෙනවා. අපි ලෝකෙ පෙනින්නේ. දැන් අපි ගලක් උඩ ගැහුවොත් ගල උඩ යනවා. දැන් ගලේ තිබෙන රසායනික සංයුතිය ඊට පස්සේ පරීක්ෂා කරලා බැලුවොත් 아무도 රසායනයක් එකතු වෙලත් නෑ ඒක. උඩේන ගල ආපහු අල්ලගෙන ආයි පරික්ෂා කරලා බැලුවොත් ඒ ගලමයි ඒ බරමයි. 아무도 දෙයක් එකට එකතු වෙලත් නෑ. හැබැයි ඒ ගල උඩ නිකන් උඩ ගියෙන්නේ නෑ. අතල මගේ උඩ යන්නේ මොකද ඇහුවොත්? උඩ ගහපු හින්දා ගල උඩ යනවා. උඩ ගහපුවාම ගල උඩ යන්නේ ගලට ශක්තියක් උඩ යන්නේ ශක්තියක් ගැඹෙච්ච නිසා නේද? ගල උඩ ගහපුවාම ගල උඩට යන්නේ. ඒකේ ශක්තියක් ගැඹෙලා තියෙන හින්දායි. මේ ශක්තියත් එක්කනේ ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් ද්‍රව්‍ය පැත්තක තියෙනවා ගැප් කරපු ශක්තිය නොපෙනී පැත්තක තියෙනවා. ඒ ශක්තිය තියෙන නිසා ඒ ශක්තිය අර ද්‍රව්‍ය ක්‍රියාත්මක කරනවා. මෙන්න මේ වගේ මේ ලෝකේ අපි අපි නිකුත් කරන ශක්ති විශේෂ. ඒ ඒ ද්‍රව්‍යයන් හා ආවේනික වෙලා ගිනියන සබන්න පුළුවන් ක්‍රමයක් තියෙන නිසා ඒකට ගැළවෙන මිනියලු අඟුරු යබර ඔය වගේ දේවල් මේ පූර්ව දේවල් වලට ගැළපෙන දේවල් මාර්ගින් ඉරයක් ගැප් කරන්න පුළුවන්. ගැප් කරපු ශක්තිය තියෙන තාකල් මේ ද්‍රව්‍ය ආශ්‍රිත ගැප් පිට විස ශක්තිය අනුකූල විපර්යාසයන් ඇති කරමින් ක්‍රියාත්මක වෙනවා. මේවට කියන අනවින පොඩි වෙන හදිපුඩි. මේවා නෑ කියලා කියන්න පුළුවන් දේවල් අපේ බෝධිසත්ව කතාවලක් තියෙනවා. දේවදත්තත් එක්කලා එක්තරා පිරිසක් බෝසතාණන් වහන්සේට පොඩි විනයක් කළා. උන්වහන්සේ නැවක යන වෙලාවක් බලා ඉඳලා උන්වහන්සේට බාහිරට යන්න දෙන්න වෙලාවක් නැහැ හිර වෙන කොටු වෙන වෙලාවක් බලා ඉඳලා හතකින් හතකට බඩු අරන් ප්‍රවාහණය කරන නැවියෙක් හැටියට නම් නැව සාතුකරු කෙනෙක් හැටියට ඉඳලා කටයුතු කරනකොට හරියට මොකද වැදල නැව ගිය වෙලාවක් අලා හිටන් පිල්ලියක් එවගන්න. දැන් මේ වෙලාවේ මොකද කරන්නේ කඩුවක් අතට දීලා යක්ෂයෙක් ආවේශ කරලා පිල්ලියක් ඇව්වා. අර බෝසත්ණන් වහන්සේට කපලා කොටලා විනාශ කරලා ඉන්න කියලා. හැබැයි උන්වහන්සේ හැම වෙලෙම ඥානයෙන් යුක්තව කටයුතු කරනවා. මිනිගෙඩි සද්දයක් ඇහෙනවා කියලා හිතන් ඈත තියා එනකොට උන්වහන්සේ දන්නවා ඒවලේ පිල්ලියක් ඉන්නේ කියලා. ඉන්න පිරිසට ඔක්කොටම කිව්වා සියලු ලෝක සද්දින් මෙසිත වඩන්න. නවත්තන්න කිව්වා. අර මෙසිත පසා කරගෙන අර පිල්ලියට එන්න බැරි විලා වටේ කරගිලා කරගිලා අපහු යන්න කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? දෙවෙනි වතාවේ තායි මිනිගෙඩි සද්දයක් ඇහෙනවා. මොකද ගහන්න බෑ ලං වෙන්න බෑ කියලා ගිහිල්ලා අර පිල්ලිය ගිහින් කියනවා. අර අමනුෂ්‍යය. අර යම්පි ද්‍රව්‍යයක ආවිෂ කරලා යවපු අමනුෂ්‍යය ඒකේ ගොඩනැගිලා තමයි ගියේ. නැවතත් බල කරලා ජීවත් කරලා බල කරලා ඉතින් දැන් ඵලයක් කියලා යවුවා. යනකොට කියන්නේ ආයෙත් අර මිනිගිඩි හදෙන්න ඕන් ආයි පටන් ගන්න කියලා ආයි පටන් ගත්තා. ඉන්න පිරිස ඔක්කොම මෙසිදී ඉන්න. හිතවලනවා. වටේ කරගෙන කරගෙන ආපහු යන්න ගියා. බෑ යන්න බෑ පාවල වැඩි කියලා හින්. ආයෙත් බල වැඩි කරලා ගියා තුන්වෙනි වතාවට. ඵලයන් දැන් ඵලයන් කියන. හැබැයි ද්වේෂය නිසා තමාගේ ආරක්ෂාව මතක ඇතිලා ඒ ඇදුරංගී තිබෙනා ශරීර ආරක්ෂාවල් ඔක්කොම ඉක්මවා කියන බලයක් අර අමනුෂ්‍යයට දුන්නා. අමනුෂ්‍යයට කරන්න දෙයක් නැහැ. ඒ හැරෙන්න උඩට අර මිත් බලය වැඩි. ආපහු ආපහු ගාම දැක්ක අනුගේ බල දුරලයි. ආපහු ගාම අර කඩුවේ කොටලා මරලා දාලා ගියලු අර පිටිසත් එකලා මරලා යන්න ගියලු අමනුෂ්‍යය. ඒ පිටිසි පිළිගත්තා කියලා. දැන් මෙහෙම කතාවක් අපේ ධර්මයේ තියෙනවා. එහෙනම් ඒ කාලවලත් අද ඊයේ නෙමෙයි අවුරුදු කෝටි ගානකට ඉස්සරහ බොහෝ කාලයකට ඉස්සරත් ලෝකේ කලින් කල ඔහොම දේවල් තිබිලා තියෙනවා. ඒවා අදත් තියෙනවා ඉදත් තිබුණා. ඉතින් ඒ වගේ ගන්න තියෙන එකම ප්‍රතිචාරය මොකද්ද? මෙත් හිතක් වැඩියෙන් වුරුදු කරගන්න ඕනේ. අපි ළඟ පාපකාරමයක් එහෙම කෙරලා තිබුණා නම් කර්ම බලවේගී ඉක්ම යනකම් අපිට පහර වදී. හැබැයි මරන්න තරම් දරුණු කරන්න බැරි ඉලා කැකවරණත් හම්බ වෙයි. කැකවරණ මැද්දේ අපිට හැබැයි දුක් විඳගෙන යන්න වෙනවා අර බලේ වැඩෙන එක. බලේ වැඩනට පස්සේ කුස බින්දා වගේ තමයි මොනවා කරලා එව්වත් වැඩක් නෑ. ඉතින් ඒක නිසා අපිට මුලදී දැනගන්න ඕනේ අපි මෙතරම් උදේ ඉඳන් රැයට යනවා අපි තමයි කරදර කියන්නේ නැතුව. කරදර පාප විපාකයත් එක්ක සම්බන්ධතාවයක් තියෙන බව දැනගෙන. ඒවට අහු නොවි අර වැඩි කරගෙන යනවා. ඔය ක්‍රමයේ උච්චරයි. මාර්ගය වැරදි නැහැ. අපි ළඟ තියෙන අඩුපාඩු නිසායි වැරදි. තව ප්‍රශ්නයක් අහනවා මෙහෙම දෙයක්. ජීවිතේ මෙලොවින් චිත වෙලා හිටන් ඕපපාදික ඉපදීමක් වන්නේනා. ගණ්ඩබ්බ අද්දව කියලා එකක් කියන්න පනවන්න පුළුවන් දෙයකට. කියලා අහනවා දැන්. දැන් මේ ඕපපාතික උප්පත්තිය කියන එකයි ගණ්ඩබ්බ කියන එකයි දෙක තෝරා ගන්න ඕනේ. හැම කෙනෙක්ම මරුණාට පස්සේ උපදින මොහොතක් තියෙනවා චුත වෙලා පටිසන්ධිය ලබන මොහොත. හැම කෙනෙක්ම මලාට පස්සේ නෙමෙයි කෙනෙකුට මොහොතක හරි අද්දාවක් අද්දාවකින් අද්දාවකට වෙනස් කරන මොහොතක. අතරක සිද්ධ වෙන එකක් තියෙනවා චුත වෙලා පටිසන්ධිය ලැබීම. මෙන්න මේ පටිසන්ධියේ ලබන මොහොත හැම කෙනාගේම ඕපපාතිකයි. ඕපපාතික කියලා කියන්නේ මව්ගෙන් පියාගෙන් ගන්න දෙයක් ඒකට නෑ බාහිර ලෝකෙන් ගන්න දෙයක්. කර්ම ශක්තියෙම ගොඩ නැගින්නා වූ කර්මජ රූප මුල් කරගෙන හට ගන්නා මූලික අවස්ථාව ඕපපාතිකයි. ඊට පස්සේ ඒකට එකතු වෙනවා බාහිර ලෝකය හා සම්බන්ධ වූ ගොඩ නැගිච්ච භෞතික රූප. සියුම් රූප එකතු වෙලා. ඒකට ආදේශයලා හිටිනවා. සම්බන්ධයලා හිටිනවා. අන්න ඒතකොට කියනවා සංසේදයයි. උප්පත්තිය සංසිද්ධි සත්‍යයටපත් වෙනවා. දැන් කර්මජ උප්පත්තිය ඇහැට පේන්නේ නැති ඊටාම සියුම් කය. බාහිරින් තිබෙනා වූ දේවල් එකතු වෙලා හටගත්තට පස්සේ චිත්තජ රූප නැමෙයිලා ඒවා උතුජ රූප බවටපත් වෙලා ශරීරය වට ගණීවාණේලා හටගත්තාම ඕනිය සංසිද්ධි උප්පත්තිය හටගත්තා. මේ පංචේන්ද්‍රිය ගෝත්‍රය ඇහැට පේන දෙකක් නෙවෙයි මේ දෙක. ඒ උප්පත්ති දෙක මේ වගේ. එහෙනම් මේ සංසේදජ කියන පත්වෙන පත්වීමේ එක අවස්ථාවක් ඒ ගැඹුරු පැත්ත සිද්ධ වෙනවා. ජීවිතයේ සුත වෙලා පටිසන්ධියක් ලැබලා ආරම්භයේදී මේ ඕපපාතිකවත් ඊට පස්සේ සංසේදේවත් හටගන්නවා. කර්ම චිත්ත ඍතු කියන මේ තුنين හටගන්නේවට මවෙප්පියක අවශ්‍ය නැහැ. ඕපපාතික උප්පත්තිය ක්ෂණයකින් හටගෙන සංසේදේශ වශයෙන් ඒවට බැඳෙන්නා වූ රූපකලාපයන් නිසා කර්මජ චිත්තජ උදුජ කියන මේ තුنين යුක්ත වන්නා වූ ත්‍රිජ ත්‍රිජ කායික රූපකලාපයක් ලබනවා. ත්‍රිජ කායික කයක් ලබනවා. මෙන්න මේකට කියනවා සූක්ෂම කය. මේකෙන් උපන් සත්‍යයන් මේ ලෝකේ ගඳ සුවඳ වැනි මට්ටමේදී ආහාර කර ගැනීමට ඒ කය ගනී බවයි. ඒකෙන් භෝජනය කිරීමේ හැකියාවක් තියෙන නිසා. ඒ සියුම් ආහාරයේ ගන්ධයක් උරාගනකොට ගන්ධයක් ඇද ගන්නකොට ගන්ධබ්බ කියන සත්‍යය වැටෙනවා. එයාට කියනවා ගන්ධබ්බය. 아무තු කෙනෙක් නෙමෙයි ගන්ධබ්බය කියන්නේ අර අධ්‍යයන සූක්ෂම අධ්‍යයනයේ ඉන්න කෙනායි. ඒතරේ දෙව්ලෝට යනවා නම් දෙව්ලෝට අවශ්‍ය දේ පරිවර්තනය ලයිදා හිතෙන් දීට අනුකූලව හට ගන්නවා. දිව්‍යමය ආහාරයක් ඕජසබුද්ධි විඳොත් ඒක දිව්‍යමය කය බවටපත් වෙනවා. දැන් මෙයා ප්‍රේත කියන අධ්‍යාවර චිත වේලා පරිසන්දයලා එතෙන්ට ගියා නම් ප්‍රේත ආහාරයකින් ජීවත් වෙනකොට ප්‍රේත කයක් හම්බ වෙනවා. ඒතර සියුම් විදි ආහාරය ගඳ සුවඳ වැනි දේ ආහාර ගන්න නිසා ඔහුට තියෙන කය සියුම් ඔච්චරයි වෙනස. මේ ගන්ධබ්බ අවස්ථාව කියලා කියන්නේ ඔය යන අතරමැද අවස්ථාවක තියෙන පරිවර්තන වෙන අවස්ථාව අතරමැදි අවස්ථාව. භවය කියන්නේ ඒකමයි. භවය ලැබුවාට පස්සේ ජාතිය හටගන්නේ හැටි මේ ගන්ධබ්බ අන්තරාභාවික ආදී වශයෙන් කියන්නේ. ඕපපාතික ආදී වශයෙන්. ඒක ඔක්කොම ಜಾති. භව නිසා ಜಾති හද ගන්නවා. හද ගන්න ಜಾති වල නොඑක් නොඑක ආකාර ක්‍රම විකාශනයක් තියෙනවා. ඒ ක්‍රම විකාශන අවස්ථාවක් විතරයි අන්තරාභාවික ගන්ධබ්බ ආදී වශයෙන් හඳුන්වන්නේ. ඒකද අහනවා ඒක මොකක්ද මේ භවය කියලා එතකොට. දැන් ඉපදීමක් මැරීමක් සුත වීමක් එකක් නෙමෙයි උතන තියෙන්නේ. ඉපදිනා ඉවරයි. පටිසන්ධිය ලැබනකොටම ඕපපාතිය කියනකොටම මේ භවය ලැබලා ඉවරයි. යම්කිසි අද්භවයකටපත් නැන් දෙව් අද්භවයකටපත් වුණා නම් නැත්නම් ඉතින්පත් වෙන මිනිස් අද්භවයකට අද්භවකින් අද්භවයක් පරිවර්තනය වුණා නම් අන්න අර මේ අර කියුම් කර්මජ රූපයෙන් ආරම්භ කරලා පරිසන්දි වශයෙන් ආරම්භ කරලා එතන පටන්ගෙන භවාංග પરම්පරාව යන අතරින් අර කියන ගන්ධම්බකින් සත්‍යෙ පරිවර්තනය වෙන්නේ જાතියේ දැන් එයා જાතිය ඉපදිලා ඉවරයි පරිසන්දියේ පාසෙ කර්මජ ශාරීරිය ලැබනකොට ඕපපාදික ශාරීරිය ලැබනකොට ලැබු පරිසන්දියේ ඉන්නේ පරිසන්දියේ ලැබු જાතිය ආරම්භ කරනවා જાතිය හෝරලාන්තියේ කරන්නේ තියෙන වෙනස ඉතින් ඒ නිසා එයා වැටෙන්නේ ඒ ජීවියා කෙබඳු තැනකටද වැටෙන්නේ කියලා. හරි. ඉතින් වැටෙන්නේ ඒ වැටලා තියෙන භවයමයි. භවය සහ ජාතිය. මිනිස් භව හෝ මිනිස් ජාතිය. මිනිස් ජාතියේ උපන්නාට පස්සේ මව් කුසට ආවෙන්නේ අවස්ථා ගන්නවා වගේ වෙලා. ಜಾති සංජාති ඔක්කාන්ති කියන අවස්ථා තුලකින් තමයි මේ මව් කුස කරේ. ඒ ಜಾති අවස්ථාවක් කියලා සංජාති අවස්ථාවක් කියලා. ඊට පස්සේ තමයි අවුරුදු ගාණක් හෝ මාස ගාණක් හෝ දින ගාණක් හෝ මේකේ යන්න පුළුවන්. ಜಾති සංජාති දෙක. ಜಾති කියන එක ඇහිවි ගහන මොහොතේ පහළලා චුති වෙලා ප්‍රතිසන්දි ලැබුවා. එතන පටන්ගෙන බාහිර ලෝකයේත් එක්ක සම්බන්ධ වෙන ඇදලා ගන්නා වූ ආකර්ෂණයන්ගෙන් ආ කර්ම චිත්ත දෙකේ ආකර්ෂණය හටගත් ශරීරයේ සංජාති අවස්ථාව. එයා තමයි ගන්ධබ්බය කියන්නේ. අන්නේ සංජාති අවස්ථාවේ ගැළපෙන කාලේ මේ රෝගේ උප්පත්තියක් ලබා ගන්න අවස්ථාව සැලසෙනකම්. පරිහරමින් ඉන්න සංජාති අවස්ථාව. එතකොට ප්‍රතිසන්දි ලැබලා ඉවරයි. ලැබුවේ මිනිස් සම්බයක ප්‍රතිසන්දියක් නා. මිනිස් සංජාතිකයා තමයි ගන්ධබ්බය කියන්නේ. ඒ සංජාතිකය තමයි ගන්ධබ්බ අවක්කාන්ති හොති කියලා මීස්කවසර උක්කාන්ති වශයෙන් ඉපදීමට කියන්නේ. අන්න එතන පටන් ගෙනයි මස්ලේසහිත කායක කලල රූපයක් ආරම්භ කරගෙන අර සූක්ෂම කය ඒ අනුව වැඩි වෙනවා. ඒක නිසා ඔක්කාන්ති වශයෙන් අපිට අබිනිබ්බති අභ්‍යන්තර නිර්මාණයක් ඇද්ද. දැන් උතර කන්දානම් පාසුවාව. ඊට පස්සේ ඇස කන දිවනාදී ශරීරය ආදී මේ ගණි බලන රූපස්කන්ධයක් ආදීත් එක්ක මේක සම්බන්ධ වෙනවා. ආයතනානම් පටිලාභ. දැන් ඒවා ඇහැට රූපේ කන්ද ශබ්දේ ආයේ ප්‍රතිලාභයක් ලබනවා. අන්න අයං උච්චිත මිතුවේ යাদি මේකේ જાතියයි කියන්නේ. මේ ಜಾති කියන කාරණා. ඒ ಜಾති සංජාති ඔක්කාන්ති අබිනිප්පති කන්දාන පාදු භාව ආයතනන පටිලාභ හයක් පෙන්වනවා. ඒ නිබ්බන්ති අබිනිබ්බන්ති කියත් මෙහෙමක් වෙනවා කවුද හතක් කරලා. ඒ පින්නවත් වෙනන්නේ ওই ටිකම තමයි. දැන් ඔය සම්පින්ඩණය කරපේකට කිව්වා මෙන්න මේකට කියනවා ಜಾතිය කියලා. කොහෙද නැගීම හට ගැනීම. ගන්ධබ්බයා ඕපපාතිකව නොයිපදී. මෞගුසක් බලාපොරොත්තු වෙයි. ඉන්නා විට. දැන් මේක ඕපපාතික උප්පත්තිය දන්නේ නැති නිසා එහෙම කියන්නේ. ඕපපාතිකමයි උපදින ඉස්සෙල්. ඕපපාතික කියන්නේ කර්ම දෙකයි. චිත්තජ කයදී තමයි සංසේදී අවස්ථාවටපත් වෙනවා. නැත්නම් සංජාතික අවස්ථාව ලබනවා. මේ සංජාතික අවස්ථාවටපත් වුණාට පස්සේ සංජාතිකයා තමයි ගන්ධබ්බය කියලා කිව්වේ. එයා තමයි උක්කන්ති වශයෙන්. අනිත් ගන්ධබ්බය ගිහින් බඩට යන්න ඕනේ කිව්වේ ඒකයි. මේ මෞගුතිය බලාපොරොත්තු වෙන එක නම් මෞගුතිය ප්‍රතිසන්දි ලබනවා. ඒකෝ මේක ධර්මයේ තේරුම් ගත්තේ නැති කියන වරදා. කවදාවත් කිසිම සත්‍යයක මෞගුතියක ප්‍රතිසන්දි ලබනවා කියලා මේ බුද්ධ දේශනාවේ නෑ. අභිධර්ම දේශනාවක නෑ. ප්‍රතිසන්දි කනේ විපාකාභ්‍යා කතා නම් කටත්තාති රූපාන කම්මපත්තේන පත්තේ. ප්‍රතිසන්දි ක්ෂණේ අව්‍යාකෘත වූ විපාක සිත් සහ ඒ කලත්තාද රූපෙන් කර්මජ රූප කර්මපස්යෙන් පස්සේ වෙනවා පටිසන්ධික්ෂණය. ඔක්කාන්තික්කණේ කිව්වොත් විපාකාභ්‍යාකසන කතාතාදී රූපණක ඉතින් තියෙන්නේ. ඔක්කාන්තිකේ මෞපසිර යන වෙලාව. ඔක්කාන්තිකේ නාම රූපං අඤ්ඤමඤ්ඤ සහජාතපත් වෙන පස්සේ. ඔක්කාන්ති වෙන මොහොතේදී නාම රූපිය නාම රූපයන් සහජාතපත් වෙන පස්සේ වෙනවා කියන එකයි. එන එතන පින්නේ නාම රූප. ඔක්කාන්ති වෙන්නේ නාම රූප. පටිසන්ධි වෙන්නේ විපාකාභ්‍යා විපාකාභ්‍යාකතන කතාතාදී රූපණ. කර්මජ රූප සහ කර්ම ඉනි හට ගන්නා වූ මේ ක්‍රියාකලාපේ. ශක්තිය. පටිසන්ධි කියන්නේ ඒකයි. ප්‍රතිසන්දියයි ඔක්කාන්තියයි දෙක. ඕක වරද්දාගෙන තමයි අද පටලවාගෙන ඉන්නේ. මෞකසේ ප්‍රතිසන්දියනවා කියන්නේ ඒකයි. අද දවසේ ඉතල හුඟක් ඉතර ගියා දැන් වෙලාව මදි. තව ප්‍රශ්න කීපයක් ඉතුරු තියෙනවා නැවත වෙලාවක ඒ ප්‍රශ්න වලට උත්තර ගමු. දැන් මේ වැදී හුඟා දුරට අන්නේ ප්‍රශ්න වලටත් උත්තර සෑහෙන ගන්නක් හම්බ වෙලා තියෙනවා. මේ අපි දැන් ඉගෙන කරපු විස්තර වලින් මෙනි කරලා බලනකොට. ඊට අපි පුණ්‍ය අනුමෝදනාට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්න බලාපොරොත්තු